හොඳයි හැමදිනාටම තෙරුවන් සරණයි හැමදිනමත් මිතම ගෞරවයෙන් අපි පිළිගන්නවා අද දවසේදීත් සති අඟහරුවාදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට සති කිහිපයක අනතුරුව අද දවසේදී අපට වාග්ය ලැබෙනවා නැවත වතාවක් පූජ්‍යපාද අලව්වේ අනුමුදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයට වැඩම කරගෙන ලෝකේ පුරා විවිධ රටවල සිටින කල්යනා මිත්‍ර මිත්‍රයන් පිරිසක් එක්ව එකට ධර්ම ශ්‍රවණය කරන්න සාකච්ඡා කරන්න ගෞරවනීයයන් වහන්සේ පසුගිය කාල සීමාව තුළ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් ඕස්ට්‍රේලියාවේ හැම ප්‍රදේශයකටම වගේ වැඩවසුයි මේ වඩමින් අදාස්ම දේශනා කරා බොහෝ පිරිසකට.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 මීට දින කිහිපයකට ප්‍රථමයෙන් මම ඕස්ට්‍රේලියාවේ සංචාරයේ යෙදෙනකොට බොහෝ පිරිසකට ධර්මය දෙන්න හැකියාව ලැබුණ ඇත්තටම ලොකු සතුටක් ධර්ම ප්‍රබෝධයක් මා තුළත් ඇති වෙන්න ඒක උපකාර වුණා. මොකද ගොඩාක් අයට ඒ ධර්මය අවශ්‍යතාවය සහ ධර්මය තේරුම් ගැනීමේ ශක්තිය තිබෙනවා. ඉතින් ඒ ඒ නිසාම ධර්මයේ දේශනා කිරීමටත් ඒක මහඟු උපකාරයක් බවට පත් වුණා. ඒ වගේම ධර්ම කාරණා මතුවීම, ධර්ම කාරණා ඉක්මතුවීම, ධර්ම ධර්ම පීඨිය මේ සියලු දේවල්ම ඒ තුලින් ඇති කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඒකම ඇති වෙච්ච ධර්ම ප්‍රබෝධයත් එක්ක ඔබ වගේම මා තුලත් පුදුම පීතියක් ඒකෙන් ඇති කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කළ යුතු දලුවත් මහත්මයාට මොකද එතුමා නිසා තමයි ඒ ඕස්ට්‍රේලියාවේ ගොඩක් අයට මේ සවන් සිසිල සහරහා සම්බන්ධ වීම නිසා ධර්මය ඒ විදිහට ප්‍රචාරය කරන්න නැත්නම් අනික් අයට ධර්මය දෙන්න ඒ වගේ මාතුලත් ධර්ම කාරණා ඉස්මතු කරගන්න හැකියාව ලැබුණේ. ඉතින් ඒක නිසා මේ පින්වත් පිරිසට ඒක ඇත්තටම ලොකු සතුටක් ඇති කරගන්නට පුළුවන් ඒ සම්බන්ධයෙන් හිතලා. ඉතින් ධර්මයේ යම්කිසි කෙනෙක් ඉස්මතු කරනවා නම් ධර්මය පෙන්වලා දෙනවා නම් ඒක මේ ලෝකේ දානයන් අතර දිය හැකි අග්‍රම දානයි. දැන් මම ධර්ම දේශනා කරාට ධර්මයේ අනිත් අය අතරට යන්නට ඒට යම්කිසි මාධ්‍යයක් යම්කිසි ප්‍රචාරයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට ඔබතුමන්ලා කරපු උපකාරය ධර්මප්‍රචාරය කිරීම හා සමානවම Tamanට විශාල පුණ්‍ය ධර්මයක් අත් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේට නැවත නැවතත් ධර්මය ලැබීමට, කල්යාණ මිත්‍රයන් ඇසුර ලැබීමට, අධර්මයේ තමන්ගේ ජීවිතයෙන් දුර වීමට ඒක මහඟු උපකාරයක් වේවි. ඉතින් ඒ කාරණාවත් මතක තබාගෙන තමන්ගේ ජීවිතයේ ධර්ම ප්‍රබෝධය, ධර්ම සතුට, ඒ වගේම ඒ පුණ්‍ය ශක්තිය පිළිබඳව සිහිය ආවර්ජනය කරමින් ඒ සතුට භුක්ති විඳින්මින් ධර්මය අපි ශ්‍රවණය කරනකොට ධර්මය අපි සාකච්ඡා කරනකොට ඒ ධර්මය වටහා ගන්න තේරුම් ගන්න ලොකු උපකාරයක් ඒ තුල ලැබෙනවා. ඉතින් ඒක අපි නිරන්තරයෙන් මතක තියාගන්නට ඕනේ. එහෙම වුණොත් එහෙම අපට පුළුවන්කම ලැබෙනවා බුදුරණවහන්සේ පෙන්වන අදාළ මේ ගැඹුරු ධර්මය. ඇත්තරම බුදුරණවහන්සේ පෙන්වපු ධර්මයේ තුල තියෙන්නේ ප්‍රඥා ඇසින් දැකිය යුත්තක්. එහෙම නැතුව තමන්ගේ රාමුවට කොටු වෙලා රාමුව තුල ඉඳලම වටහා ගන්න දෙයක් නෙවෙයි. තමන්ගේ රාමුව තුල ඉඳලා ඒ රාමුවෙන් ඉක්ම වෙන ප්‍රතිපදාවකුයි බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ. තමන්ගේ රාමුව තුල මේ සියල්ලක්ම වැටහෙන්නේ තමන්ගේ රාමුව තුල මේ සියල්ලක්ම වැටහෙනවා නම් ඒ ධර්මය බුදුරණවහන්සේගේ ධර්මය වෙන්න බෑ. මොකද බුදුරණවහන්සේගේ ධර්මය ලෝකෙන් ඈතර වන ධර්මයක්. ලෝකෙන් නිදහසන ධර්මයක්. එහෙනම් ලෝකෙ නිදහසෙන් ප්‍රතිපදාව Taman තුළ ලැබෙන්නට ඕනේ. ඒක ලැබෙනකොට මේ තමන්ගේ රාමුව ඉක්මවීමේ හැකියාව තියෙන්නට ඕනේ. ඉතින් ඒක නිසා අපි ධර්මය ශ්‍රවණය කරනකොට කණියමාගෙන අහන්නට ඕනේ, අර්ථය ගන්න ඕන අදහසින් අහන්නට ඕනේ. ඒ වගේම අර්ථය ගන්න ඕන අදහසින් අහනවා වගේම අපතල තියෙන්නට ඕනේ මේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව තිබෙන්නේ නැතිනම් ඒ අර්ථය ගන්න අදහසින් අපට අහන්න බෑ. අපිට ගොඩක් වෙලාවට අපි බලන්නේ අපේ කෝණයට, අපේ රාමුවට, අපේ දෘෂ්ටියට ගැළපෙන දෙයක්ද තියෙන්නේ කියලා අහනවා මිසක් අපි අපේ දෘෂ්ටිය, අපේ කෝණය ඉක්මවන විදිහට මේ ධර්මයේ තුල ගැඹෙලායින් තියෙන අර්ථය අපි ගන්න දක්ෂ වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි අපි සියලු දෙනා තුළම තියෙන මේ කෝණය, රාමුව, දෘෂ්ටිය ලෝකයේ තුල තියෙන දෙයක්. බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන ලෝකයෙන් ඈතර වෙන විදිය ප්‍රතිපදාවක්. එතකොට ඈතර වෙන විදිය ප්‍රතිපදාව අපට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ බුදුරණවහන්සේ කියපු දේ ආකාරයෙන් ඉගෙනගෙන ඊට අනුව නුවණින් විමසනකොට අර්ථය ගන්නකොට ඒ අර්ථය තමන්ගේ ජීවිතයත් එක්ක ගලප ගන්නකොට තමයි අපට අපේ රාම ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ ධර්මයේ තියෙන සූක්ෂමත්වය ධර්මයේ තියෙන තීක්ෂණත්වය ඇත්තට මේ ධර්මයේ තීක්ෂණ ප්‍රඥාවකින් දකින්න තියෙන්නේ. ඒකට උදාහරණයකුත් දේශනාවේ තියෙනවා රාස්ලෝමයක් 100කට පරලා ඈතින් එල්ල එවැනි එකකින් විදිනවා වගේ ඊට එහාගේ තීක්ෂණ භාවයක් මේ ධර්මයේ දකින්න තියෙන්නට ඕන. අන්න ඒක තමයි ප්‍රඥා ඇතින් ධර්මයේ දකින්නවා කියන්නේ. මොකද අපි තුළ තියෙන රාමුව තියෙන්නේ මේ ලෝකයේ තුල කොටු වෙච්ච දේ. දැන් අපි ගොඩක් වෙලාවට හැම දෙයක්ම තේරුම් ගන්නේ අපේ රාමුවත් එක්ක. නමුත් අපේ රාමුවට හැම දෙයක්ම ගෝචර වෙන්නේ නැහැ. ඒ බුදුරන් වහන්සේගේ ධර්මය සමහර කාරණා අපට වෙන වචනකින් දෙන්න බෑ. මොකද වචනකින් දෙනකොට අපි යන්නේ අපේ රාමුවත් එක්ක. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ මේ ධර්මය මුලින්ම දේශනා කරන මන්දස්සහය වුණා. ඒ වගේම දේශනා කරලත් බුදුරන් වහන්සේ මේක පෙන්වන්නේ පහවරකට උපමා කරලා. ඒක ඊතර වෙන්න තියෙන එකක්. එහෙනම් ඊතර වෙන්න තියෙන මේ ධර්මයේ තුල අපට එක්තරා පහවරක් විතරයි මේක. එතකොට ඒක තුළ පිහිටලා අපි මේකෙන් ඈතර වෙන්න මේ ලෝකයෙන් නැත්නම් ලෝකෝත්තර මාර්ගයට යමු වෙන්න නැත්නම් නිවීම පිණිස යමු වෙන්න මේක ඒ ඒ අවස්ථාවල ඒ කාරණාව තේරුම් ගන්න පවුරක් කරගන්නට ඕනේ. එහෙම තේරුම් ගන්නකොට එතනින් පල්ලෙහා කාරණා අපි වැරදි කියලා නෙමෙයි දකින්නේ. හැබැයි ඒ කාරණාව ඒ ස්වභාවයට විතරක් අදාළයි. ඉතින් ඒ විදිහට අපි ධර්මය ගැන හරි ප්‍රායෝගික පුරුදු කිරීමක් කළොත් අපට මේ ධර්මයේ ඒ ප්‍රායෝගිකත්වය අත්විඳින්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක මුල් කරගෙන අපි ධර්මය හරියට බුදුරණවහන්සේ කියපු විදිහට ඇහුවොත් අපි දෘෂ්ටි වලට කුටු වෙන සම්භාවිතාවය අඩුයි. අපි ගොඩක් වෙලාවට බුදුරණවහන්සේ කියපු ධර්මයේ විදිහට අහන්න නැතිකමත් එක්ක තමයි අපි යම් කිසි දෘෂ්ටියකට කොටු වෙලා යන්නේ. ඉතින් මම අද ඇත්තටම මේ මේ මොහොතේ තමයි තීරණය කරේ යම් කිසි සූත්‍රයක් කරන්න ඕන කියලා. ඉතින් මම මේ සංයුත්තනිකාය දෙකේ හතරේ තියෙන යවකලාපි සූත්‍රය මුල් කරගෙන කාරණා කිහිපයක් කියලා දෙන්න අදහස් කරා. අපි ඒක පිළිබඳව ටිකක් සාකච්ඡා කරමු මේ සූත්‍රයේ මොකද්ද තියෙන්නේ කියලා. මේ සූත්‍රය බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ සාවත් සවැත් නුවර. ඉතින් බුදුරණන් වහන්සේ මේ දේශනාව මෙන්න මේ විදිහට පටන් ගන්නවා. මොකද්ද මේ හතර මංසන්නේ සිව්මංසලක තියෙනවා යවමිටියක් අපි හිතමු වීමිටියක් කියලා. වීමිටියක් තියෙනවා. එතකොට මේ වීමිටියට හය පුරුෂයෝ හය දෙනෙක් ඇවිදilla ගහනවා. සාලනවා. ඒ වගේම තව හය හය දෙනෙක් ගහපු මේ යවමිටියට නැත්නම් වීමිටියට හත් දෙනෙක් පුරුෂයෙකුත් ඇවිදilla පොල්ලකින් ගහනවා. ඒ කියන්නේ ඒක තලනවා. එතකොට මෙන්න මේක උපමා කරලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට අසතවා පුතුජනෝ චක්කුස්මින් හඤ්ඤති මනා මනාපමනාමේ රූපේහි ඒ වගේම ඇස කන නාසය දිවකය මනස කියන මෙන්න මේ හයට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මෙන්න මේවා එක මොකද කරන්නේ ඒ ප්‍රියමනාප දේවල් එක්ක ඒකට එකතු වෙලා නැත්නම් ඒකෙන් මැඩිනු සිතින් නැත්නම් ඒකට යට වෙච්ච සිතින් යුක්තව තමයි වාසය කරන්නේ ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරන හත්වෙනි පුද්ගලයා තමයි අසත පුත්ත හත්වෙනි අර පුරුෂයා ගහනවා වගේ කියන අසත පුත්තජනයා. ඒ වගේම ඒ අස රූපයෙන් මැඩගෙන සිටිනවා වගේ, කන ශබ්දයෙන් මැඩගෙන සිටිනවා වගේ, නාසයේ ගන්ධයෙන් මැඩගෙන සිටිනවා වගේම, දිව රසයෙන් මැඩගෙන සිටිනවා වගේම, කය පහසින් වැඩගෙන සිටිනවා වගේම මනසින් මනස අරමුණේ. දැන් මෙතන හොඳට මතක තියාගන්න ඕනේ. දැන් අපි ගොඩක් වෙලාවට තේරුම් ගන්න යපට මේ ඇස කරන ආසිය දිව කය කියන එක විතර. නමුත් මනසට අරමුණත් මනස අරමුණුත් වැඩගෙන සිටින්නේ. හත්වෙනි එක තමයි අසුතා පුතුජනෝ ආයතින් පුනබවාපි චේතේති ඒවං චේහිසෝ භික්ඛවේ මොග්ග පුරුෂෝ සුබන්තරෝ හෝති. අන්න හත්වෙනි එක වගේ තමයි මේ නැවත පැවැත්මක් වෙනසක් චේතනාව ඇති වෙනවා. නැවත පැවැත්මක් වෙනසක් චේතනාව ඇති වෙනවා. මෙන්න මේ විදිහට තමයි හත් වෙනි පුරුෂයාක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. දැන් අපට මේක කිව්වක් ගාව මතක් වෙන කාරණාව තමයි හය ගහලා නතර වෙන්න පුළුවන්ද කියලා. හයවෙනි පුරුෂයා කියන්නේ හය හයකින් තලන ඉඳලා හතෙන් තලන්න නැතුව ඉන්නව එකක් නෙමෙයි. හයවෙනි එකෙන් තැලෙනවා කියන කාරණාවත් එක්කම හත්වෙනි එකනොත් තැලෙනවා. ඒ කියන්නේ ඇස රූපයෙන් මැඩ ඇස රූපේ මැඩගෙන ඉන්නේ කන කන ශබ්දයෙන් නාසය ගන්ධයෙන් දිව රසයෙන් කය පහසින් මනස අරමුණින් මැඩගෙන ඉන්නවා වගේම තමයි නැවත පැනත් පැවැත්මක් පිණිසත් මැඩගෙන සිටින්නේ. ඒකටත් යොමු වෙලාමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ඇස කන නාසය දිව කය මනස ලෝකේ හා එකතු වෙනකොට අපිට දැන් අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන කාරණාව තමයි ලැබෙන රූපයට නොවැළී නොගැටී ඉන්න එක. නමුත් මෙතන පැහැදිලි වෙනවා කාරණාව තියෙනවා. ඇසට රූපයක් කියන කාරණාව ගෝචර වීම තුලම තියෙන්නේ පුතඥයාගේ ස්වභාවයත් එක්ක ඇස රූපයෙන් මැඩගෙන කියන්නේ ඇස කියන එක රූපයෙන් වෙන්ව නෙමෙයි තියෙන්නේ මේ ලෝකේ වර්තමානයේ තුල නැත්නම් පැවැත්මකට යොමු වෙලා නැත්නම් මේ සත්‍ය නොදකින ස්වභාවයකට අන්ධකාරය අන්ධකාරය කියන්නේ අවිද්‍යා අන්ධකාරයට සත්‍ය නොදකින ස්වභාවයකට එක තමයි ඇස කන නාසය දිවකය මනස කියන හයම තියෙන්නේ. ඒ කියන්නේ අපිට කිසිම මොහොතක් නැහැ පින්වතුනි. ඇස රූපයකට යොමු නොවිච්ච කන ශබ්දයකට නාසය ගන්ධයකට දිව රසයකට කය පහසකට මනසට අරමුණකට යොමු නොවිච්ච ස්වභාවයක් නැහැ. ඒ වගේම තමයි නැවත පැවැත්මකට දැන් නැවත පැවැත්මක් කියනකොට ඊළඟ ජීවිත විතරක් නෙමෙයි. අපිට ඊළඟ අපි නැවත නැවත පැවැත්මකට දැන් බුදුරණවහන්සේ ඇත්තම ಜಾති කියන කාරණාව මහා නිදානින් විග්‍රහ කරනවා ඒ ඒ සත්‍යංගේ ඒ සත්වනිකාය නැත්තම් ඒ සත් ස්වභාවය පිණිස පැවැත්ම. එතකොට අපේ මේ පැවැත්මකට යොමු වෙච්ච ස්වභාවය වර්ත දැන් මේ මොහොතේ අපිට රූපයක් දැකලා ඇස මැඩගෙන සිටිනවා වගේම ඒ මැඩගෙන සිටීමම ඊළඟ පැවැත්මකට යොමු වෙලා තියෙන්නේ. කනට ශබ්දයක් ඇහෙනකොට ශබ්දයේ විසින් කන මැඩගෙන තියෙනවා වගේම ඊළඟට පැවැත්මකට යොමු වෙලා තියෙන්නේ. කිසිම අවස්ථාවක් නැහැ අපට පැවැත්මකට යොමු නොවිච්ච. කිසිම අවස්ථාවක් නැහැ අපේ මේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලින් අපිව මැඩගෙන නැති. ඒ කියන්නේ අපි ඒකට යොමු වෙලා අපි ඒක ඇත්ත කියලා හිතාගෙන මෙතන සත්‍ය වශයෙන් මම කියලා දෙයක් ඇති කියලා අරගෙනයි තියෙන්නේ. ඒතන තමයි අවිද්‍යාන්ධකාරයෙන් වෙහෙලා තියනවා කියන්නේ දුක් දන්නේ නැහැ, සමුදය දන්නේ නැහැ, නිරෝධ දන්නේ නැහැ, මාර්ගය කියන මේ ආර්ය සත්‍ය හතර ගැනම තියෙන අනවබෝධයත් එක්ක හේතුඵල ධහම පිළිබඳව තියෙන අනවබෝධයත් එක්ක මේ ලෝකයේ තුල අපි මොකකින් හරි අහුවෙලා ඉන්නේ. දැන් අපි ඕන රූපයෙන් අහුවෙලා ඉන්නවනම් අපට ප්‍රකටයි. අපි දැන් රූපයෙන් අයින් වෙන්න හොයනවා. රූපයේ තියෙන අසාරත්වය තේරුම් අරගෙන ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් කියන මේ කරුණු පහෙන් නම් අපි යම් සිද්ධියකට අපට පුළුවන් මේකෙන් අයින් වෙන්න. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍ය නැහැ. ඒ කාරණාව ඇත්තටම සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය ලෝකයේ තුල සත්‍ය තේරුම් ගත්ත ලෝකයේ තුල විමුක්තියක් හොයන ලෝකෝත්තර මාර්ගයක් ගැන තේරුම් නොගත්ත කෙනෙකුට නම් පුළුවන් මේකෙන් මැඩගෙන ඉන්න ස්වභාවය අයින් වෙලා නමුත් මනසට එන අරමුණු වලින් මැඩගෙන ඉන්න එක අයින් කරගන්න බෑ කාටවත්. මුත් මේ පින්වතුන් අහලා ඇති සමහර විට අරක සූත්‍රයේ සුන්නිත සූත්‍ර ආදී දේශනා තුළදී අපේ බුදුරයන් වහන්සේ බෝධිසත්ව කාලයේදී දේශනා කළා තියෙනවා ජීවිතය අනිත්‍ය ස්වභාවය ගැන මෙන්න මේවා විග්‍රහ කරලා පෙන්නනවා මේ අසාරයි ජීවිතය ඒ නිසා මෛත්‍රිය වඩන ආකාරයක් පිළිබඳව හිම විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒ කාලේ බෝධිසත්වෝ මේ අනිත්‍ය කියන ස්වභාවයක් ප්‍රකට කරගත්තා. හැබැයි එතකොට අනිත්‍ය කියන කාරණාව බෝධිසත්වෝ ප්‍රකට කරගත්තේ බුදුන් වහන්සේ කියපු කාරණාව නෙමෙයි. බුදුරන් වහන්සේ අනිත්‍යය කියලා ඉස්මතු කළේ හේතුප්‍රත්‍ය ධර්මයන් හට ගන්න කාරණාව. එතකොට ඒක යම් කිසි කෙනෙක් හේතුප්‍රත්‍ය ධර්මයන් හට ගැනීමත් එක්ක අනිත්‍ය ස්වභාවය දැක්කනම් එයා සෝතාපන්නයි. ඉතින් බෝධිසත්වෝ ඒ කාලෙදී අවුරුදු 80000ක් ආයුෂ තියෙනකොට පෙන්නවා මේ ආයුෂ අල්පයි. මේ ආයුෂ වල අනිත්‍ය ස්වභාවය. හරියට මේ තනකොළ අග තියෙන දිය බින්දුවක් වගේ උපමා කරා මේ 80000ක් තියෙන ආයුෂ වලට. එතකොටත් එතනත් අනිත්‍ය කියන කාරණා විග්‍රහ කරා. ඒ කියන්නේ මේ ලෝකයේ තුල ලෝකයා දකින අනිත්‍ය ස්වභාවය. ඒ බෝධිසත්වය දැකපු ස්වභාවය. නමුත් බුදුරන් වහන්සේ දැන් අපි අපි කතා කරන්නේ බෝධිසත්වයන්ගේ ධර්මයක් නෙවෙයි බුදුරන් වහන්සේගේ ධර්මයේ. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අනිත්‍යයි කියනකොට එතනින් එහා ගියපු දෙයක් සද්ධාරුචි අනුසම ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානකන්ති ඉක්මවන ප්‍රඥා චක්කුසයෙන් දකින අනිත්‍යයක්. අන්න ඒක බුදුරජාණන් වහන්සේ නමකට විතරයි පෙන්වා දෙන්න තියෙ පුළුවන්කම ලැබෙන්නේ. ඒතර බෝධිසත්වයොත් අර ඇස රූපයට මැඩගෙන කන ශබ්දයට නාසය ගන්ධයෙන් දිව රසයෙන් කය පහසින් ඉන්න මැඩගෙන ස්වභාවයේ යම් කිසි මට්ටමකින් අයින් කරන ප්‍රතිපදාවක් ලෝකයේ තුල අනිත්‍ය ස්වභාවයක් විග්‍රහ කරමින් පෙන්වා දුන්නා. නමුත් මේ මනස අරමුණු වලින් වැඩගෙන ඉන්න බව කාටවත් අල්ලන්න හැකියාවක් නැහැ. අපි හැමෝම ඇතිවෙච්ච ලෝකයේ තුල රාගදේශ දුරු කරගෙන දුරු කරගන්න විදිය ප්‍රතිපදා හුරු කරාට ඒ ඇතිවෙච්ච ලෝකයේ ඇතිවන්නේ කොහොමද කියන කාරණාව අවිද්‍යාව මුල් කරගෙන බව අහුවෙන්නේ දුක්ඛය අඥානං සමුදය අඥානං නිරෝධය අඥානං මග්ගය අඥානං ක්‍රම නිසා මේක ඇතිවෙන බව අහුවෙන්නේ ඒක නිසා මොකද වෙන්නේ මනස අරමුණු වලින් වැඩගෙන ඉන්න කාරණාව ගන්නෙ නැතුව අපි අර ඒක තේරුම් ගන්න නැතුව ඒක වටහා ගන්න නැතුව ඇස කන නාසය දිව කය ඔස්සේ ලැබෙන දේවල් අපි අතහැරලා අපි පුරුදු කළාට එතනින් අවිද්‍යාව කියන කාරණාව දුරවන්නේ නැහැ. එවැනි ප්‍රතිපදාවක් බෝධිසත්වයොත් මුලින් කියලා දුන්න කලින් ජීවිතවලදී නමුත් එතන විමුක්තියක් ඇති වුණේ නැහැ. එතන බුද්ධත්වයටපත් වෙලා ප්‍රකාශ කරපු දෙයක් නෙමෙයි අඩුම තරමේ සෝතාපන්නවත් වෙලා නෙමෙයි මුක සෝතාපන්න බවටපත් වෙන්නේ බෝධි මූලයේදී ධම්මසපත් ඇති වෙනකොට ඒක මහා පදාන සූත්‍රයේදී පැහැදිලි කරනවා ඒතෙක් කිසිම ජීවිතයක බෝධිසත්ව සෝතාපන්න වෙන්නේ නැහැ එතකොට එහෙනම් ඒ පෙන්නපු දේ කිසිම විදියකින් ලෝකෝත්තර මාර්ගයක් නෙමේ ලෞකික ස්වභාවයක් ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවයක් ප්‍රකට කිරීම. ඉතින් එතනදී විතරාගී විතදෝෂී කියන වචනේත් විවහාර කරනවා. මොකද විතරාගී විතදෝෂී වෙනවා. ඇයි ලෝකයේ තුල තියෙන දෙයට හොඳ දෙයට ඇලෙනකොට නරක දෙයට ගැටෙනකොට මෙන්න මේක තමයි රාගදේශ කියන්නේ. එතකොට හොඳ දෙයට නරක දෙයට කියන කාරණාව ඉක්මවන විදිහට ප්‍රතිපදාවක් උරු කරාම ලෝකයේ තුල රාගයේ දේශය කියන කාරණාව හිතේ සකස් වෙන්නේ නැහැ. ඒ නිසා විතරාගි විත දෝෂී විවහාර කරන්න පුළුවන්. නමුත් විත මොහේ විවහාර කරන්න බෑ. මොකද හේතුව අවිද්‍යාව කියන කාරණාව දුරු කළා නැහැ සත්‍ය දැකපු නැති නිසා. එතකොට මෙන්න මේකෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තමයි මේ අවිද්‍යාවෙන් මඩිනවා කියන්නේ අපි ඇස රූපයෙන් කන ශබ්දයෙන් නාසය ගන්ධයෙන් දිව රසයෙන් කය පහසින් මනස අරමුණින් මැඩගෙන ඉන්නවා කියලා කියන්නෙම අවිද්‍යාවම මුල් කරගෙනමයි. ඒ මැඩගෙන ඉඳීම තුලම නැත්නම් ඇසට රූපයක් දැන් සමහර තැන්වල පැහැදිලි කරනවා රූපයේම ඇලිලා රූපෙම සතුටු වෙලා සද්දේ ඇලිලා සද්දේ සතුටු වෙලා එතකොට මේ හාලිබ්බිකාණ සූත්‍රවල එහෙම එක ලස්සනට පැහැදිලි කරනවා ඕකම් පහයනි කේතසාරී ගාමයක් උබ්බම් මුනිසන්ත වාණී කියලා මෙන්න මේ ගාථාව මුල් කරගෙන විග්‍රහ කරපු දේශනාවේදී ලස්සනට පැහැදිලි කරනවා බැසගෙන ඉන්නවා කියනවා ගෘහයක් තුළ එතන පංචපාස්කන්ධය පැහැදිලි කරනවා ඊළඟ නිකේතසාරි අනිකේතසාරි විග්‍රහ කරනවා එකතු වී ඉන්නවා නිකේතසාරි කියන්නේ රූපය හා ශබ්දය හා ගන්ධය රසය පහස අරමුණු එකතු ඒවා එකතු වෙන්නේ එතකොට අපට ඇහැට රූපයක් ඇති බව ගත්ත එකත් ඇතිවෙච්ච රූපය එකතු වීමත් කියන දෙකක් තියෙනවා. අපට ඇහැට රූපය ඇති බව ගැනීම දුරු වෙන්නේ නැතුව අපට පුළුවන් එකතු වෙන එක දුරු කරන්න. නමුත් අපට කවදාවත් බෑ මනසට අරමුණක් හා එකතු වෙන එක දුරු කරන්න. ඇහැට රූපයක් හා එකතු වෙන එක දුරු කරගන්න පුළුවන්කම ලැබුණට බුදුරණවහන්සේගේ ධර්මයකින් තොරව මනසට එන අරමුණ හා එකතු වීම එක දුරු කරන්න හැකියාව නැහැ. එතකොට ඇසට එන අරමුණ හා එකතු නොවී හිටියට ඇසට අරමුණක් ඇති බව ගැනීම දුරු වෙන්නේ නැහැ. කනට ශබ්දයක් ඇති බව ගැනීම, නාසයට ගන්ධයක් ඇති බව, දිවට රසයක් ඇති බව, කයට පහසක් ඇති බව ගැනීම දුරු වෙන්නේ නැහැ. මනසට අරමුණක් ඇති බව ගත්ත නිසා මනසට අරමුණ හා එකතු වී වාසය කරනවා. ඒ එකතු වී වාසය කරන්නෙම අපට කාමයන් නැත්තම් රූප ශබ්ද ගන්ධ රස පහස එක්ක මේ මේ ගොරෝසුව මේක ප්‍රකට වුණාට මනසට එන අරමුණු කියන කාරණාව එක්ක අපට ඒක තේරුම් ගන්න බෑ. අර දීගණකට කියන්නේ දීගණක කිසිම දෘෂ්ටියකට කැමති නැති දෘෂ්ටියක් කැමතිනේ. ඒ වගේ අපිට මේ මනසට අරමුණ කියන කාරණා අපි මොන විදියකට ආවත් අපට ආය අරමුණකින්ම තමයි අපිට මේ ගත්ත වටහා ගැනීමක් දෙන්නේ. අන්න ඒක නිසා තමයි අපි මුලාවෙන් මුලාවටමපත් වෙන්නේ මේ ප්‍රඥා චක්කුසය ඇති වෙනකම්. ඒ කියන්නේ සද්ධාරුචි අනුසම ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක්ඛන්ත කියන රාමෝසේ තමයි මේ සියල්ලක්ම තියෙන්නේ. මේ සියල්ලක්ම ඉක්මවීම තමයි ප්‍රඥා චක්කුසයෙන් දැකීම කියන්නේ. ඒක මනසට ආරම්මණයක් හැටියට ලැබෙන දෙයක් නෙවෙයි. මනසට ආරම්මණයක් හැටියට ලැබුණා නම් අන්න මනස අරමුණු වලින් මැඩගෙන ඉන්නේ නැවත ප්‍රවැත්මකටත් යොමු වෙලා තියෙන්නේ. එතකොට නැවත පැවැත්මකටත් යොමු වෙනවා මනස අරමුණින් මැඩගෙනත් ඉන්නවා. නමුත් ප්‍රඥා චක්කුසයෙන් දකිනකොට මනස අරමුණින් මැඩගෙනත් නැහැ සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිච්ඡානක්ඛන්ති ඉක්මවල ප්‍රඥා චක්කුසයෙන් දකිනවා නැවත පැවැත්මකට යොමු වෙන්නේ නැහැ. මෙන්න මේකට ලස්සන උදාහරණයකුත් බුදුරණවහන්සේ දෙනවා මේ මේකෙන් ගැලවීමක් නැති බව නැත්නම් මේ මේ ස්වභාවය අපිට කාටවත් ගලවන් ගැලවීමක් කියන එක ප්‍රඥා චක්කුසේ ඇති වෙනකන් නැති බව අවිද්‍යාව දුරු වෙනකන් නැති බව පෙන්වන්න ලස්සන උදාහරණයකුත් මේ දේශනාව තුළ බුදුරයන් වහන්සේ ඉස්මතු කළා පෙන්නනවා. ඒ තමයි දැන් මේ පින්වතුනොත් අහලා ඇති සමහර විට සුරාසුර යුද්ධ ගැන. එතකොට මේ සුරාසුර යුද්ධයක් ඇති වෙනකොට සුරයෝ කිව්වා, ඒ කියන්නේ සුරනායකයා සද්දේවිඳු කිව්වා අසුරයෝ පෙරදුනොත් එහෙම අසුරයෝ පස් බැඳුම් අසුර නායකයා වේපචිත්තිය පස් බැඳුමකින් බැඳලා අරගෙන එන්න කියලා. ඊළඟට ව්‍යපජිතෙක් කිව්වා සූර්යෝ පෙරදුනොත් එහෙම සද්ද විදුව පස් බැඳුමින් බැලලා අරගෙන ඉන්න කියලා. නමුත් මේ යුද්ධයේදී අසුරය පෙරදුනා සූර්යය දිනුවා. එතකොට අසුර නායකයා වේපචිත්තිව අරගෙන එනවා අරගෙන ඇදලා පස් බැඳුමකින් බඳිනවා. ඒ තමයි අත් දෙක කුල් දෙකයි බෙල්ලයි. හැබැයි මේ බන්ධනේ බඳින්නේ පින්වතුනි ලණුවකින් ඒ බැඳීම තියෙන්නේ මානසිකව. මානසිකව බැඳින්නේ කොහොමද? සුරයෝ ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි කියලා හිතෙන තැනදී මේ බන්ධනේ ලෙහෙනවා. අසුරයෝ ධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි සුරයෝ අධාර්මිකයි කියලා හිතපු තැනදී බන්ධනේ බැඳෙනවා. ඒ කියන්නේ තමන්ගේ පැත්ත අධාර්මිකයි කියලා හිතුවොත් දැන් අහුවෙලා ඉන්න තමන්ගේ විරුද්ධ පැත්ත ධාර්මිකයි කියලා හිතුවොත් බන්ධනේ ලෙහිලා ඒ කාම ගුණයන් එයාට භුක්ති විඳීමේ හැකියාව එදිවි භුක්තිදීමේ හැකියාව. දැන් මොනවද සූර්යෝ අධාර්මිකයි, තමන්ගේ පැත්ත ධාර්මිකයි, අසූර්යෝ ධාර්මිකයි. මේ තමන්ගේ සතුරු අධාර්මිකයි හිටිච්ච ගමන් මොකද වෙන්නේ? අර බන්ධනය හපව බැඳෙනවා. එතකොට මේ පංචකාමෙන් භුක්තිදීමක් නෑ. ආය බන්ධනේ බැඳලා තියෙන්නේ. එතකොට ටිකක් හිතලා බලන්න මේ විදිහට යම් කිසි කෙනෙක් තමන්ගේ හතුරු පැත්තකට ගිහිල්ලා බන්ධන කරලා ඉන්නකොට තමන්ට හැඟීමකින් පුළුවන්කමක් ලැබෙවිද? තමන්ගේ පැත්ත අධාර්මිකයි වැරදි දැන් මම අහුවෙලා ඉන්න පැත්ත මගේ සතුරු පැත්ත හරි කියලා හිතන සම්භාවිතාවේ අඩුයි සිතවිල්ලකින් හිතන එකක් කියන එකක් නෙමෙයි වචනකින් කතා කරනවා කියන එකක් නෙමෙයි මේක හැඟීමක් එච්චරට ප්‍රබලයි ඒ කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මයෙන් එන හැඟීම සිදුවේවිද තමන්ගේ පැත්ත වැරදි මම දැන් අල්ලන් ඉන්නේ මම යුද්ධ කරලා යුද්ධ යුද්ධ කරාට පස්සේ මම පෙරදිලා හතුරු මාව අල්ලන් අල්ලන් ගිය පැත්ත නිවැරදි කියලා හිතන සම්භාවිතාවය ඒක හරිය කියලා හිතන සම්භාවිතාවය අඩුයි. ඒ හැඟීම එච්චරටම අඩුයි. නමුත් මේ බන්ධනයේ තියෙන ප්‍රබලත්වය බුදුරන් වහන්සේ විග්‍රහ කරනවා එච්චරටම ප්‍රබලයි මේ බන්ධනය. තමන්ගේ පැත්ත වැරදි මං අල්ලන් ඉන්න නැත්නම් මගේ හතුරු පැත්ත හරි කියලා හිතච්ච ගමන් බන්ධන ලිහිනවා. එහෙම හිතුවොත් එහෙම මෙයාට සාමාන්‍යයෙන් මේ බන්ධනයේ ලෙහෙන සම්භාවිතාවේ අඩුයි. එච්චරට බන්ධනයේ සියුම්. නමුත් යම් කිසි මොහොතක හරි ලෙහෙන සම්භාවිතාවයක් තියෙන්න පුළුවන්. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ඊට වැඩි කියනවා මාර බන්ධනය. සතෝ සුකුමතරං මාර බන්ධනං මඤ්ඤමානෝකෝ භික්ඛවේ බද්දෝ මාරස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ ඊට වඩා සියුම් කියනවා මාර බන්ධනය දැන් මෙතන පුංචි හෝ නිදහසක් තියෙනවා තමන්ගේ පැත්ත වැරදි කියලා හිතීම හැඟීමත් එක්ක නිදහස් වීමක් තියෙනවා පුංචි හෝ නිදහස් වීමක් තියෙනවා නමුත් ඊට එහා ගියපු එකක් බුදුරණවහන්සේ පෙන්නනවා එතනින් එහා ගියපු කාරණාවක් මේ අපි බඳලා ඉන්න බන්ධනය ඊට වඩා සියුම් කියලා ඒක අර මුලින් උදාහරණයක් එක්කම මේක ගැලපෙනවා. අපි ඇස කන නාසය දිවකය මනස අපි රූප අපේ රූප රූප සද්ද ගන්ධරස පහස අරමුණුකින් මැඩගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි නැවත පැවැත්මක් පිණිසක් චේතනාවෙන් මැඩගෙන ඉන්නේ. අපි හැම වෙලෙම බුරෙක් බුරෙක් කරානෝ බලාපොරොත්තුවක් අපට තියෙනවා ඊළඟ මොහොතක් ගැන. අපට තියෙනවා දැන් ලැබෙච්ච අරමුණු රූප සද්ද ගන්ධරස පහස ඒ විතරක් නෙමෙයි අරමුණු වලින් පවා. දැන් රූප සද්ද ගන්ධ රස පහස අතහැරපු ගමන් අරමුණු වලින් තියෙනවා. එයාගේ හැඟීමකින් තියෙනවා ඊළඟ සමාධිසත්පයට යන්න. එයාගේ හැඟීමෙන් තියෙනවා ඊළඟ මාර්ග මාර්ගඵලයකට යමු වෙන්න. ඒ මොකකින් හරි පැවැත්මකට යමු වෙලාමයි තියෙන්නේ. මොකකින් හරි චේතනාවකට යමු වෙලාමයි තියෙන්නේ. අර මනස අරමුණු වලින් මැඩගෙන තියෙන්නේ. ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා ඒ බන්ධනය අස්මේති භික්ඛවේ මඤ්ඤිති මේතං අස්මීතියට වෙමි කියන එක මඤ්ඤණාවක් අයමහමස් මේති මඤ්ඤිත මේතම් මේ මම වෙමි කියන එක මඤ්ඤණාවක් භවිස්සන්ති මඤ්ඤිත මේතම් වන්නේමි කියන එක මඤ්ඤණාවක් න භවිස්සන්ති මඤ්ඤිත මේතම් වන් නොවන්නේ මේ කියන එකත් මඤ්ඤණාවක් රූපී භවිස්සන්ති මඤ්ඤිත මේතම් රූපී වෙමි කියන්නේත් මඤ්ඤණාවක් අරූපී භවිස්සන්ති මඤ්ඤිත මේතම් අරූපී වෙමි කියන්නේත් මඤ්ඤණාවක් සංඤී භවිස්සන්ති මඤ්ඤිත මේතම් සංඤී වෙමි කියන්නේත් මඤ්ඤණාවක් අසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤති මේතං අසඤ්ඤී වෙනවා කියන්නේ මඤ්ඤණාවක්. නේව සංඤී නාසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤති මේතං නේව සංඥා නාසඤ්ඤී වෙනවා. එවෙමි කියන්නේ ඒකත් මඤ්ඤති මේතක් මඤ්ඤිතය. ඒ වගේම මඤ්ඤිතං භික්කවේ රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං තස්මාදී භික්කවේ අමඤ්ඤමානේන විචේතසෝ විහෙරිස්සාමීති එවං එව භික්කවේ සික්කිතබ්බා අන්න මේ සියලු මඤ්ඤණාවල් මේ රෝගයක් gediyak වශයෙන් යමෙක් දැක්කොත් තමයි මඤ්ඤණාවල් ඉක්මවන්නේ. මේක ධාතු විභංග සූත්‍රයේත් ලස්සනට පැහැදිලි කරනවා. ඊළඟට ඒ විදිහටම මඤ්ඤණාව කියන වචනේ නැතුව ඊළඟට ඉංජිතයක් කියන්නේ සැලීමක්, මඤ්ඤණාව කියන්නේ හැඟීමක්, පන්දිතයක් කියන්නේ සැලවීමක්, ඒ වගේම ප්‍රපංචිතයක් කියන්නේ මැනීමක් නැත්නම් ප්‍රපංචිතය කියන්නේ ප්‍රපංච කිරීමක්. ඊළඟට මානගත මේ තම මැනීමක් මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා මේ හැම එකක් පිළිබඳවම. එතකොට බලන්න මෙතන මේ පැහැදිලි කරලා තියෙන විස්තරයත් එක්ක අපට තේරුම් ගන්න පුළුවන් ලස්සන කාරණා ටිකක්. ඒ තමයි දැන් අපිට අපි කයෙන් සිතේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන දේවල් අපිට ඉක්මවලා ගියාට නමුත් මේ මනසට අරමුණක් කෙනකොට අපි අරමුණෙන් මැඩගෙන ඉන්නවා කියන කාරණාවත් ඒ මැඩගෙන ඉන්න අරමුණෙන් නැවත පැවැත්මකට යොමු වෙනවා කියන කාරණාවත් මේ සියල්ලක් මේ තුල තියෙනවා. අර වේපචිත්ති බන්ධණයට එහා ගියපු බන්ධනයක්. ඊට වඩාම් බැඳිච්ච බන්ධනයක්. කිසිම නිදහසක් නැති බන්ධනයක්. ඒ තමයි අස්මී චිමී කියනකොට දැන් අපට මනට ධම්මයක් ඇති බවම එනවා. එතකොට මනට ධම්ම ඇති බව ආපු ගමන්ම අපට මගේ මනට ධම්මයක් තියෙනවා. අන්න වෙමී කියන මඤ්ඤණාවක් තියෙනවා. වෙමී කියන මඤ්ඤණාව තියෙනකොට මේ මම වෙමී මෙතන මම කියලා දෙයක් ඇති බවත් මගේ මනසට අරමුණක් ආයවවත් කියන මඤ්ඤණාවක් තියෙනවා හැඟීමක් තියෙනවා එතකොට අපි මේ අරමුණත් එක්ක තමයි ජීවත් වෙන්නේ ඒකත් එක තමයි පැවැත්ම තියෙන්නේ රූප දෙහාන අරූප දෙහාන ඊළඟට අපට මේ යම් කිසි පැවැත්මකට යමු මේ ඔක්කොම මඤ්ඤණාවක් එක්ක යම් කිසි දෙයක් අපට බලාපොරොත්තු වීම දැන් බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන යමක් යමක් අපේක්ෂාවක් නෙවෙයි උපේක්ෂාවක් අපේක්ෂාව තුල තියෙන පින්වතුනි යමක් බලාපොරොත්තු වෙනවා උපේක්ෂාව තුල තියෙන සත්‍ය දකිනකොට බලාපොරොත්තු දුරු වීමක් අපි හැම වෙලෙම යමක් ගන්න අපේක්ෂාවක් තියෙන්නේ. යමක් ඇද ගන්න අපේක්ෂාවක් තියෙන. නමුත් මෙන්න මේ අපේක්ෂාව දුරු වෙලා යනවා ධර්මයට එක්ක. ඊළඟට බුදුරණවහන්සේ දැන් අස්මීති මඤ්ඤණාවක්, අයම මස්මීති මඤ්ඤණාවක් ඊළඟට වෙනවා. අනාගතේ වන්නේ මේ අනාගතයේදී මම මේ වගේ දෙයක් ලබනවා නැත්නම් මේ වගේ ඉදිරියේ පැවැත්මකට යොමු වීමක් තියෙන එකත් මඤ්ඤණාවක්. ඒකට කැමැත්තක් යොමු වීමත් මඤ්ඤණාවක්. ඒ වගේම නොවන්නේ මේ මට අනාගතය අවශ්‍ය නැති බව ඒකත් මඤ්ඤණාවක්. ඒක හොඳට පුරුතගත සූත්‍රයේ ලස්සනට පැහැදිලි වෙනවා. මේ ලෝකයේ තුල යම් කිසි කෙනෙක් බුදුරන් වහන්සේගේ ධර්මයෙන් තේරුම් ගන්නේ නැතුව අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්නට වෙන හේතුඵල ධර්මයේ තේරුම් ගන්න නැතුව යම් කිසි කෙනෙක් අනාත්ම බව වඩන්න පටන් ගත්තොත් එහි මම නෙමෙයි කියලා සත්‍ය නොදකීමත් එක්ක මට මම නෙවෙයි කියන කාරණා අහු වෙනකොට ලෝකයේ තුල බුදුරන් වහන්සේගේ ධර්මයෙන් තොරව ලැබෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටියට ලැබෙනවා. ඒ තමයි මෙතන මම කියලා දෙයක් නැහැ අනාගතේ තම කියලා දෙයක් නැහැ කියලා මේ දෘෂ්ටි ඇති වෙච්ච කෙනාට භවයේ පටික්කුලතා එයා භවයේ පිළිකුල් කරනවා. ඒ කියන්නේ පැවැත්මකට කැමති නැහැ. ඒ වගේම තමයි නිවනට භව නිරෝධයට කැමැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ එච්චරටම මේ දෘෂ්ටිය ප්‍රබලයි. එතකොට එයාට නොවන්නේ මේ කියන හැඟීමක් තියෙනවා. හැබැයි නොවන්නේ මේ කියන හැඟීමක් ඇති කෙනෙක් ලැබිලා තියෙනවා. එහෙනම් බලන්න අපි මොන විදිහකට හරි ප්‍රකල්පණයකට යමු වුණොත් වන්නේ මේ හරි නොවන්නේ මේ හරි ඒ තුලත් අපි මනසට අරමුණු මැඩගෙන සහ නැවත පැවැත්මකට චේතනාවක් යොමු වෙලා අපි නොදැනුවත්වම අපි එච්චරටම අහු වෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒකයි මේ උදාහරණෙන් බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි කරලා පෙන්වන්නේ. ඒ වගේම තමයි රූපී වන්නේමි, අරූපී වන්නේමි, සංඤී වන්නේමි, අසංඤී වන්නේමි, නේව සංඤීනා සංඤී වන්නේමි ආදී වශයෙන් මොන විදිහකට එයාගේ පැවැත්මකට යමුණත් ඒ සියල්ලක්ම මාර බන්ධනයක් ඒ සියල්ලක්ම ආඥනාවක් ඒ සියල්ලක් එක්කම අපි මැඩගෙන ඉන්නේ අපේ මනස අරමුණු වලින් මැඩගෙන සහ නැවත පැවැත්මකට යමු වෙලා තියෙන්නේ ඉතින් මෙන්න මේ මැඩගෙන සිටීම ඉවත් වෙන්නට නම් නැත්තම් මේ මඤ්ඤණාව දුරු වෙන්නට නම් මේ මඤ්ඤණාවේ නිදහස් වෙන්නට නම් පින්වතුනි අපට තියෙන්නට ඕන බුදුරන් වහන්සේ කෙරෙහි මූලිකම සද්ධාව ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන අපිට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න යොමු වෙන්නට ඕනේ. එහෙම නැතුව අපිට කවදාවත් මේකට නිවැරදි උත්තරයක් හොයන්න බෑ. මොකද අපි මොන විදියකට උත්තරයක් හොයන්න ගියත් අපි යොමු වන්නේ මේ මඤ්ඤණාවක් එක්කමයි, මේ හැඟීමක් එක්කමයි. නමුත් බුදුරණවහන්සේගේ ධර්මයේ යොමු වෙච්ච තැනදී බුදුරණවහන්සේගේ ධර්මයේ තුල ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ප්‍රඥාව වර්ධනය වෙන වැඩපිළිවෙලක් තමන්ගේ ජීවිත චින්තනය හසුරවන වැඩපිළිවෙලක් පෙන්වා දෙනවා අවශ්‍ය පහුර ගොඩනගෙන වැඩපිළිවෙලක් පෙන්වා දෙනවා පින්වතුනි පහුර ගොඩනගෙන වැඩපිළිවෙලක් කියන්නේ දැන් අපට ගොඩක් වෙලාවට ඇහෙන දේ තමයි ධර්මයේ කියනකොට අපි දැන් ධර්මයේ දන්නවා කියන හැඟීම අපට එනවා අපි දන්නවා පංචීපාදස්කන්ධ කියන එක අපි දන්නවා පටිච්චසමුප්පාදය කියන එක අපි දන්නවා ආයතන කියන එක අපි දන්නවා බෝධිජංග කියන එක අපට එනවා හැබැයි පින්වතුනි මේ සියල්ලක්ම හුදු වචන ටිකක් විතරයි බුදුරජාණන් වහන්සේ මේවා මේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළ වචන මේ වාචික අර්ථයෙන් ප්‍රායෝගික අර්ථයකට යොමු වෙන වැටබිල්ලක් වෙනවා දුන්නේ. මෙන්න මෙතෙන්ද අපි ආවේ නැතිනම් අපට දැනුමක් තියෙනවා. හැබැයි ඒ දැනුම අර විෂයක් ඉගෙන ගත්තා විතරයි. ප්‍රායෝගිකත්වයේ තුල අත්විඳපු දෙයක් නෙමෙයි. ඒ විෂයක් ඉගෙනගත්ත දේ තුල පින්වතුනි ඒක අපට එක එක විදිහට ගැලපුවා කියලා අපි ඒකට විවිධාකාරයෙන් නිමිති දැම්මා කියලා නැත්නම් විවිධාකාරයෙන් අපි ඒකට ලේබල් කරා කියලා අපට සැබෑ ධර්මයේ බුදුරණවහන්සේ ඉස්පතු කරපු මේ ධර්මයේ තේරුම් ගන්න බැවම් පුංචි උදාහරණයක් කියන්නම්. දැන් ධාරුචීරිය ස්වාමීන් වහන්සේ, සාරිපුත්තු ස්වාමීන් වහන්සේම ධර්මයේ දකිනකොට මේ කිසි දෙයක් දන්නේ නැහැ. මේ වචන දන්නේ නැහැ. නමුත් මේ මේ වචන ටිකෙන් නිර්මිත සත්‍ය දැක්කා. වචන ටික දන්නේ නැතුණාට ඒ තුලින් නිර්මිත සත්‍ය දැක්කා. දැන් අද අපි ගොඩක් කලාවට අපිට තියෙන්නේ වචන ටිකෙන් අපි මේක ගලප ගලප හොයනවා මිසක් ඒ තුලින් නිර්මිත සත්‍ය කරා අපි යමු වෙන්නේ නැහැ. ඒක කොමකටද පෙන්වුවේ කියන කාරණාවට යොමු වෙන්නේ. අන්න ඒක පෙන්වපු කුමකටද මේක පෙන්වුවේ කියලා අපි යොමු වුණොත් අපි හොයනවා මේක තුල අන්තර්ගත අපට ප්‍රායෝගිකව අත්විඳින ප්‍රතිපදාව මොකද්ද කියලා. අන්න එතකොට බුදුරන් වහන්සේ කියපු වචන වලින් තොරව අපට විග්‍රහ කරන්නත් බැරි වෙනවා. මොකද ඒකට හේතුව බුදුරන් වහන්සේ සද්ධාරුචි අනුසම ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක්කන්ත කියන මේ රාමුවට එක ඉගෙනගෙන ඒ රාමුවෙන් වටහාගෙන මේ රාමුව ඉක්ම වෙලා මේ රාමුවට විවහාර කරන්න බැරි විදිහේ සාක්ෂාත් වීමකට යමු වෙන ප්‍රතිපදාවක් පෙන්වලා දුන්නේ. අන්නේ යමු වෙන ප්‍රතිපදාවකට යම් කිසි කෙනෙක් ගියා නම් එයාට බුදුරණවහන්සේ කියපු වචන දෙක හැර වෙන දෙයක් විග්‍රහ කරන්න බෑ. එයා තමයි බුදුරණවහන්සේගේ සැවැයම ਸਰවඥතා ඥාණය. නැත්නම් බුදුරණවහන්සේගේ සම්බුද්ධත්වය කියන එක තේරුම් ගන්නේ. බුදුරණවහන්සේ කොහොමනම් මේක මේ විදියට නිර්මිත කළා මේ විදියට ධර්මයේ ඉස්මතු කරලා යම් කිසි කෙනෙකුට පෙන්වද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ යන්න යාට. එතකොට පින්වතුනි ඒ වටහාගත්ත කෙනා බුදුරන් වහන්සේ යම් කිසි විදියකට මේ ලෝකේ යමක් පෙන්වවද ඒකට යා ගරු කරනවා. මොකද ඒකට හේතුව බුදුන් වහන්සේ පින්වතුනි මේ මිනිස්යා කෙරේ කොච්චර අනුකම්පාවක් තිබුණද මේ ප්‍රඥාවන්තයෙට මේ ධර්මයේ දකින්න මාර්ගය පෙන්වන්න කියන එක. ඒ වගේම තමයි බුදුරණවහන්සේ යමක් නොපෙන්නුවද ඒ ගැන හොයන්නේ නැහැ. මොකද නොපෙන්නපු දෙයක් අපට වටහා ගන්න අනවශ්‍ය දෙයක් අප බුදුරණවහන්සේ පෙන්වන්න අවශ්‍ය නැහැ. මොකද ඒක යොමු කරා නම් අපි දෘෂ්ටියකට යනවා. එතකොට මේ දෘෂ්ටියකට යන එක නැති කරන්න බුදුරණවහන්සේ අපට අවශ්‍ය දේ පෙන්නවා. අර එක්තරා ඇක්ටේරියා වනයේකට ගිහලා බුදුරණවහන්සේ හස්තේ අරගෙන මෙන්න මේ ටිකම පෙන්නවා. මේ ටික ඇති සත්‍ය දකින්ද මම අවබෝධ කරගත්ත ටික මේ ඇක්ටේරියා වනයේ වගේ. එතකොට බුදුන් වහන්සේගේ ਸਰවචිත්තා ගුණය දැන් බුදුන් වහන්සේගේ ਸਰවචිත්තා ගුණයෙන් පෙන්වුවා ටික අපට ඇති. එතනින් එහා අපි යන්න ගියොත් අපි බුදුන් වහන්සේගේ ਸਰවචිත්තා නුවණ ඉක්මවන්න අපි හදනවා. දැන් අපට කවදාකවත් වෙනතුනේ රහතන් වහන්සේ නමක් බුදුන් වහන්සේගේ ਸਰවචිත්තා නුවණ ඉක්මවන විදිහ යමක් පෙන්වලා දෙන්නේ නැහැ. මොකද හේතුව ඒ අවබෝධ කරගත්ත කෙනා දකිනවා බුදුන් වහන්සේ මේක පෙන්වුවේ බුදුන් වහන්සේගේ ਸਰවචිත්තා නුවණත් එක්ක. එහෙනම් පින්වතුනි හොඳට මතක තියාගන්න හොඳට තේරුම් ගන්න අපට බුදුරණවහන්සේ කියපු දේ අපට වටහා ගන්න කියපු දේ ඒක හොඳට මතක තියාගන්නට ඕනේ අපට වටහා ගන්න බුදුරණවහන්සේ පෙන්වෝ යමක් අපට වටහා ගන්න කියලා දුන්න යමක් හැබැයි මේක තුල පළපදියම් වෙන්න නෙමෙයි කියලා දුන්නේ මේක තුල රිංග ගන්න නෙමෙයි කියලා දුන්නේ මේක තුල අර්ථය අපට ගන්න කියලායි පෙන්වලා දුන්නේ එක අවස්ථාවකදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පටිසමුපා සත්‍යයනා කරගෙන ඉන්න මේක ඉගෙන ගන්න කියනවා භික්ෂුවකට මේක සත්‍යයනා කරන්න කියනවා මේක පාඩම් කරගන්න කියනවා මේකේ අර්ථය ඉමසන්න කියනවා මේක අවබෝධ නොවිච්ච නිසා තමයි මේ ලෝක සත්‍යයන්ට මෙච්චර අරබුදයකට මුහුණ පාන්න සිදුුනේ කියලා මේ සංසාරය යන්නේ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා එහෙමනම් පින්වතුනි අපි හොඳට කල්පනා කරන්නට ඕනේ අපට අපේ රාමුවෙන් ගලපීමකින් තොරව බුදුරණවහන්සේ පෙන්නපු ධර්මය අපට මූලිකව වැටෙන රාමුවේ ඉඳලා මේ ධර්මයේ හරියට අපි ඉගෙනගෙන අපේ රාමුව ඉක්මවන ප්‍රතිපදාව අල්ලගන්න. අන්න එදාට තමයි අපි සැබෑම මේ මාර්ගයට යමු වෙන්නේ. අනික පින්වතුනි මේ ධර්මය අපට එකපාරට එක ජීවිතයකට අවබෝධයක් කරා යනවා කියන එකක් නෙමෙයි. අද අපට ගොඩාක් තියෙන කාරණාව තමයි මේ කලබලය කියන එක, ඉවසීම නැතිකම කියන එක. ඒ දෙක එන්නම හේතුව සද්ධාව හරියට නොපිහිටීම සහ ප්‍රඥාව අඩුකම. මොකද සද්ධාව හරියට පිහිටලා ප්‍රඥාව කියන කාරණාව ටිකක් හරි යමු වෙන තැනදී එයා ධර්මයට යමු වුණාම ධර්මයේ තුලේ තේරුම් ගන්නවා මෙතන අපට කලබල වුණා කියලා ඉවසීම නැති වුණා කියලා මේක අපට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙතන තියෙන්නේ ඇත්තටම ශ්‍රද්ධාව මුල් කරගෙන ප්‍රඥාව තුලින් සත්‍ය තේරුම් අරගෙන යන වැඩපිළිවෙලක් මිසක් අපේ හදිස්සියට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තේරුම් ගත්ත කෙනාට මේ ජීවිතයේ ධර්මයේ දකින්න ඕනද නැද්ද නැත්නම් මේ ජීවිතය සෝතාපන්න වෙන්න ඕනද නැද්ද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. එයාට තියෙන අදහස තමයි මම සත්‍ය කරා යන්නට ඕනේ. මම බුදුරණවහන්සේ කියපු කාරණාව තේරුම් ගන්නට ඕනේ. මේක වටහා ගන්නට ඕනේ. මේ ඉලක්කයේ තියෙන කෙනා ඊළඟ ජීවිතයේ ධර්මයේ ලැබෙනවා යාට ඊළඟ ජීවිතය යොමු වෙනකොට නැවත මේ මෙතන ඉඳලා පටන් ගන්න අවශ්‍ය අවශ්‍ය දේ කොට නැගෙනවා ඒක බුදුරණවහන්සේ විග්‍රහ කරනවා සෝතන්තර සූත්‍රයේදී. යම් කිසි කෙනෙක් දහම් පදයක් අහලා ධර්මය අහනකොට තියෙනවා කාරණා පහක්. ධර්මයේ ඇහුවා ධර්මයේ ඉගෙන ගත්තා බහුසුතුන් වුණා කියලා කියන්නේ කාරණා පහක් ඇති වෙන්නට ඕනේ. ඒ තමයි සුතා අහන්නට ඕන දතා ධාරණය කරගෙන වචසා ಪರಿචිතා වචනයෙන් ප්‍රගුණ කරන්නට ඕනේ. වචනයෙන් ප්‍රගුණ කරනවා කියලා කියන අද කාලේ අපිට පොත්පත් තියෙනවා රෙකෝඩර් තියෙනවා. නමුත් ඒ කාලේ අහපු දේ මතක තියාගන්න ඒක අමතක නොවෙන්න නිතර නිතර සජ්ජායනා කරන්න ඕනේ. ඒකයි වචසා ಪರಿචිතා කියන කාරණාවක් තියෙන්නේ. ඊළඟට මනසානුපෙක්කිතා මනසින් කල්පනා කරන්න ඕන ඊළඟට දුස්තු වචන ගෞල් කරගන්නට ඕනේ. එක දහම් පදයක් කෙරෙහි යරි මේ කාරණාව තිබිච්ච කෙනාටයි බහුසුත කියලා කියන්නේ. සියල්ලම ඉගෙන ගත්තත් එයා ඉගෙනගෙන දරාගත්තත් එයා බහුසුත නෑ පින්වතුනි. අද අපි ගොඩක් කලාවට බහුසුත කියලා හිතන්නේ ඉගෙනගෙන දරාගත්තකමට. නමුත් ඉගෙනගෙන දරාගත්තා කියන එක නෙමෙයි බහුසුතකම කියන්නේ. සුතා දතාවත සා පරිචිතා මනසාවන ප්‍රකృතිදා දිත්‍යාසුප්පට විද්‍යා කියන මේ කාරණා පහෙන්ම යුක්ත කෙනාට එක දේශනාවක් කෙරෙහි හරි එක වචනයක් කෙරෙහි හරි එක දහම් පදයක් කෙරෙහි හරි මේ කාරණා පහ ඇති වෙනවා නම් අන්න යාට කියනවා බහුසුත කෙනා කියලා. ඉතින් මෙන්න මේ බහුසුත භාවය ඇති කර ගන්නට ඕනේ. මේ බහුසුත භාවය ඇති කර ගන්න අපිට සද්ධාව පෙරට වෙන්නට ඕනේ. මේ බහුසුත භාවය ඇති කර ගන්න අපිට ඉවසීම තියෙන්නට ඕනේ. මේ බෞද්ධ ස්වභාවය ඇති කරගන්න අපට කලබලය දුරු වෙන්නට ඕනේ. ඒ වගේම හිතන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. අන්න ඒ කෙනාට මේ දේශනාවක් අහපු ගමන් මේ දේශනාව තුළ තියෙන අර්ථය මේ දේශනාවෙන් ඉස්මතු කරන දේ එයා ගන්න උත්සාහ කරනවා. නමුත් මේක සත්‍ය සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැහැ පින්වතුනි. මේක සම්පූර්ණයෙන් සත්‍ය වැටහෙනවා නම් මේක ඒ කියපු විදිහම අපි දැක්කා නම් පින්වතුනි අපි එදාට සත්‍ය දැකලා මේ තුල අපට ලැබෙන්නට ඕන කාරණාව තමයි දේශනාවක් අහනකොට අපට මෙතන ප්‍රායෝගික හුරු කරන්න යමක් තියෙනවා. අපට මෙතන සත්‍ය තේරුම් ගන්න යමක් තියෙනවා. අන්න ඒ කාරණාවට යොමු වෙන්නේ මේ ධර්මය අහපු එක සුතාදතහවට සහ පරිසිතා මනසාන පික්කිතා දිත්‍යා සුප්පට විද්‍යා කියලා මෙන්න මේ කාරණා ඔක්කොටම යොමු වෙච්ච කෙනාට එතකොට එයාට වැටහෙනවා මෙතන එහෙනම් කොහොම පුරුදු කිරීමක් තියනවද මේක එහෙනම් අපි කොහොමද පුරුදු කරන්න යන්නේ මේ කොහොමද අපි තේරුම් ගන්න වටහා ගන්න යන්නේ? මෙන්න මෙතෙන් එයා යමු වෙනවා. පින්වතුනි ඒක නිසා අපි හොඳට දේශනාවක් අහනකොට ඒ අවධානය අපට තියෙන්නට ඕනේ. අනිත් කාරණාව තමයි පින්වතුනි අපි ශ්‍රද්ධාව ඇති කරගත යුත්තේ අපි පැහැදීම ඇති කරගත යුත්තේ අපි සරණ යා යුත්තේ බුදුරජාණන් වහන්සේව මිසක් වෙන කවුරුවත් නෙමෙයි. ආලාරකාරාම කෙරෙහි ශ්‍රද්ධාව තිබ්බනම් ආලාරකාරාම කෙරෙහි පැහැදීම යාගෙන් නම් පිරිසරණ හෙව්වේ අපට යා කියපු දේ තමයි ලැබෙන්නේ. එතකොට එයා කිය ප්‍රතිපදාවෙන් අපට ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. උද්දකරාම පුත්ත කියපු කාරණාවට අප ශ්‍රද්ධාව තිබ්බට පස්සේ අන්න උද්දකරාම පුත්ත කියපු ප්‍රතිපදාව අපට ලැබෙනවා. බෝධිසත්වයොත් ඒ විදිහටම පැහැදිලි කරා මට මෙයා කියන ශ්‍රද්ධා මට ඒ කියන ශ්‍රද්ධාව තිබුණා මම මේ ප්‍රතිපදාව පුරු කරා. එතකොට ඒ එතෙන්ද ශ්‍රද්ධාව තිබුණාම එයා කියපු දේ ලැබෙනවා. හැබැයි බුදුරණවහන්සේ කෙරේ ශ්‍රද්ධාව තියෙනකොට බුදුරණවහන්සේගේ ධර්මය ඉගෙන ගන්නට ඕනේ. අද අපිට ගොඩක් ඇහෙන දේ තමයි සමහරවිට ධර්මයේ ඉගෙන ගන්න එකට කෙනෙක් යොමු වෙන්නේ නැහැ. ඒකට බුදුරණවහන්සේගේ ධර්ම ඉගෙන ගත්තේ නැත්නම් පින්වතුනි අපි කාගේ ශ්‍රාවකයෝද? බුදුරණවහන්සේගේ ධර්ම ඉගෙන ගත්තොත් තමයි බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්නේ. වෙන කෙනෙක් කියන ප්‍රතිමදාවක් අපි හුරු කරන්නේකොත් අපි එයාගේ ශ්‍රාවකයෝ. අපි ශ්‍රද්ධාව තිබිලා තියෙන්නේ එයාට. එහෙනම් අපට එයා කියපු දේ ලැබෙනවා මිසක් බුදුරණවහන්සේ සම්බුද්ධත්වයේ තුලින් පෙන්නපු කාරණාව අපට ලැබෙන්නේ නැහැ. ඒක නිසා බුදුරන් වහන්සේ අපේ ශාස්ත්‍රු වහන්සේ කරගන්නට ඕනේ. ඒකයි බුදුරණවහන්සේ මහෝපදේශදී පැහැදිලි කරන්නේ. තමන්ගේ ගුරුවරයා කීවත් නැත්නම් ප්‍රසිද්ධ භික්ෂුවක් කීවත් ප්‍රසිද්ධ භික්ෂුවරු ගොඩක් කීවත් මහා තේරවරු කීවත් රහත් කියලා මේ කීවත් ඒක ධර්මයේ හා ගැළපෙනවා නම් විතරක් පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියලා. එහෙනම් අපි ධර්මයේ ඉගෙනගෙන තියෙන්නට ඕන ඒක පිළිගන්න. ඒක තේරුම් ගන්න. නැත්තම් අපි වෙන වෙන කෙනා කියන දුස්චරට අපි යනවා. ඉතින් ඒක නිසා තමයි පින්වතුනි මේ ධර්මයේ ගොඩාක් අයට මගහැරියන්නේ. මොකද ඒකට හේතුව අපිට අපේ ප්‍රායෝගිකව අපේ ජීවිතයේ වර්තමානයේ තියෙන ප්‍රශ්නයක් අපිට තියෙනවානේ. ඒ තමයි කාමරාගය, පටිගය කියන මෙන්න මේ ප්‍රශ්නේ. අපේ රූප ශබ්ද ගන්ධ රස පහස යනකොට අපට රාගය එනවා. නැත්නම් අපට දේශය එනවා. ප්‍රියමනාප දේ රාගයත්, අප්‍රිය දෙනකොට දේශයත් අපට එනවා. අපට ප්‍රායෝගික ප්‍රශ්නේ ඕක තියෙන්නේ. එතකොට අපට ওই ප්‍රායෝගික ප්‍රශ්නෙට අපි යම් කිසි කෙනෙක්ගෙන් උත්තරයක් හොයාගෙන ගියොත් එහෙම අපට එයාගෙන් උත්තරේ ලැබෙනවා මේකට. අපට ඔන්න ප්‍රශ්නෙට උත්තරෙත් හම්බුණා අපි හිතනවා අපි එහෙනම් නිදහස් වුණා කියලා. අපි මේකට තව දෙයක් එකතු කරගන්න බුදුරණවහන්සේක වචන ටිකක්. එතකොට අපි හොඳටම හිතා ගන්නවා එහෙනම් බුදුරණවහන්සේ පෙන්නපු ආකාර නිවන තමයි අපි මේ ඇති කරගත්තේ කියලා. නමුත් පින්වතුනි අපි හරි ප්‍රශ්නේ තේරුම් අරගෙන නැහැ. අපට හරි ප්‍රශ්නේ තේරුම් ගන්න බුදුරණවහන්සේගේ ධර්මයටම යොමු වෙන්නට වෙනවා. වෙන කෙනෙක් ළඟට ගියොත් හරි ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරණවහන්සේට කියනවා මේ හිත ගිනිගත් කෙනෙක් වගේ ජරා මරණ වලින් පීඩිත වෙලා ඉන්න මේ සත්වෝ කාමරාගය දුරු කරන්න ඕන නේද කියලා. බුදුරණවහන්සේ කියනවා නෑ නෑ ඒක නෙමෙයි කරන්න ඕන නැති සක්කාය දුරු කරන්න කියලා. එතකොට දැන් ලෝකයේ ප්‍රශ්නේ කාමරාගයනේ. තමන්ගේ ප්‍රශ්නේ. ඉතින් ඒක දුරු කරන්න උත්සාහ කරන්නේ. සක්කාදිට දුරු කරන්න උත්සාහ කරන්නේ නැහැ. තමන්ගේ හරි ප්‍රශ්නේ තමන්ට තේරෙන්නේ නැහැ. නමුත් තමන්ගේ ප්‍රායෝගික ප්‍රශ්නේ වර්තමාන ප්‍රශ්නේ තේරුණාම ඒකට උත්තරේ හොයන්න ගියොත් එහෙම අන්න උත්තරෙත් ලැබෙනවා. හැබැයි සැබෑ ප්‍රශ්නේ තේරුම් අරගෙන සැබෑ උත්තරේ හම්බෙන්නේ නැහැ. ඒකට අපට හොඳටම හොඳම දේ තමයි බුදුන් වහන්සේ කරා යමු වෙන එක. බුදුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න එක වෙන කෙනෙක් කියන දේ ඉගෙන ගන්න එක නෙමෙයි. වෙන කෙනෙක් කියන ප්‍රායෝගිකත්වයක් කරන එක නෙමෙයි. බුදුරන් වහන්සේ කියන දේ ඉගෙන ගන්න එක බුදුරන් වහන්සේගේ ප්‍රායෝගිකත්වය කරන එක අන්න ඒකයි ශ්‍රද්ධාව මේකට මූලික වන්නේ. එහෙම නොවුනොත් අපි පින්වතුනි මේ ලැබිච්ච අවස්ථාව අහිමි කරගන්නවා. ඇයි අහිමි කරගන්නේ අපේ ප්‍රායෝගික ප්‍රශ්නෙට අපට උත්තරේ හම්බෙච්ච තැනදී අපි එතන ඉන්නවමයි එතෙන් අපි යොමු වෙනවමයි අපට ආය බුදුරන් වහන්සේගේ ධර්මයේ ඒකට ධර්ම ඉගෙන ගන්න අවශ්‍යතාවය නැති වෙලා යනවා ඒ වගේම අපි බුදුරන් වහන්සේගේ වචන ටිකකුත් ඒකට දාගත්ත නිසා තවත් හැවටෙනවා අපි එනම් මේක දැක්කාය කියලා මම පුංචි උදාහරණයක් කියන්නම් මේක තේරුම් ගන්න දැන් ඔන්න හිතන්න අපට හදෙනවා හදවත් රෝගයක් භයානක හදවත් රෝගයක් හැදෙනවා. අපිට ඉක්මනින් බෙහෙතක් කර නැත්නම් එහෙම අපි මරණාසන්න දුකකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පින්වතුනි මේ හදවත් අපිට හදවත් රෝගයක් බව තේරෙන්නේ නැහැ. අපිට ප්‍රායෝගිකව තේරෙනවා ලොකු වේදනාවක්. හුස්ම ගන්න අමාරු නැත්නම් ලොකු දුක් වේදනාවක් අපට ප්‍රකට වෙනවා. දැන් අපි මොකද කරන්නේ? අපට කලබලයේ තියෙනවා, අපට හදිස්සිය තියෙනවා. ඒක නිසා අපි හිතමු අපිට ළඟම ඉන්නවා මේ පසු වෛද්‍ය කෙනෙක්. එතකොට මේ පශු වෛද්‍ය කෙනා ළඟට ගිහිල්ලා කියන මට මෙහෙම වේදනාවක් මෙහෙම එකක් තියෙනවා කියලා. එතකොට එයා දන්නේ හදවත් රෝගයක් කියලා. එයා ගිහිල්ලා කිව්වට පස්සේ පශු වෛද්‍ය කෙනා දෙනවා ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. මොකටද? මේ වේදනාව දුරු වෙන්න. අන්න එතකොට තමන්ගේ දැන් තිවිච්ච වේදනාව දුරු වෙලා යනවා. දැන් එතකොට මොකද වෙන්නේ? මේ වේදනාව දුරු වීමත් එක්ක එයා හිතනවා එහෙනම් මට බෙහෙත දෙන්න පුළුවන් මෙයාට තමයි කියලා. එතකොට නැවත වේදනාවක් නැවතත් එයා ළඟටම යනවා. ආයේ වේදනානාශකයක් දෙනවා. එතකොට ආයෙත් වේදනාව දුරු වෙලා යනවා. මෙහෙම තමන්ගේ වර්තමානයේ ලැබෙන දුකට වර්තමානයේ ලැබෙන වේදනාවට උත්තරයක් එයා දෙනකොට එයා එයා කෙනෙහි පැහැදීමක් එක්ක හිටියොත් එහෙම එයාට මොකද වෙන්නේ සම්පූර්ණයෙන් මරණයට පත් වෙලා යනවා ලෙඩේ හඳුන ගන්න හම්බෙන්නේ නැහැ ලෙඩේට බෙහෙත හම්බෙන්නේ නැහැ දුකෙන් දුකකටම යොමු වෙලා යනවා හැබැයි තා පොඩ්ඩක් එහාට ගියොත් එහෙම ඉන්නවා හෘද රෝග විශේෂඥ කෙනෙක් නමුත් ළඟම තියෙන්නේ පසුවෛද්‍ය කෙනා පසුවෛද්‍ය කෙනාගේ බෙහෙතට ඉක්මන් ප්‍රතිඵලත් ලැබෙනවා. තමන්ගේ වේදනාවත් දුර වෙලා යනවා. නමුත් නුවණ තියෙන කෙනා හොයන්නේ පසු වෛද්‍ය කෙනා ළඟට ගිහිල්ලා බෙහෙත් ගන්න නෙමෙයි. එයා බලනවා තමන්ගේ හදවතත් එක්ක මේ වේදනාව වෙන්නේ. එයා මොකද කරන්නේ? හෘද රෝග විශේෂඥ කෙනාව යනවා. ගෙදර විශේෂඥ කෙනා ළඟට ගිහිල්ලා පැහැදිලි කරාට පස්සේ එයා පෙන්වලා දෙනවා වගේ වේදනාව නිකන් වේදනාවක් නෙමෙයි හදවතේ රෝගයක් තියෙනවා මෙන්න මේකට මේ වගේ ඔපරේෂන් එකක් කරන්න ඕන නැත්නම් මේ වගේ බෙහෙත් ගන්න ඕන මේ විදිහට හැසිරෙන්න ඕන කියලා අන්න හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා මේකට උත්තරේ ප්‍රශ්නේ හොයාගෙන Tamanටත් ප්‍රශ්නේ කියලා දීලා ඒ ප්‍රශ්නෙට බෙහෙත් ටිකක් දෙනවා කරන්න අඩපිල්ලක් කියලා දෙනවා. අන්න එතකොට ආයේ බෙහෙත් ටික ගත්තාට පස්සේ අර වේදනාව එකපාරට දුරු වෙන්නේ නැහැ හැබැයි. එයාගේ වේදනාව ක්‍රමානුකූලව නැවත හට නොගන්නා විදිහටම අර බෙහෙතෙන් දුර වෙලා යනවා. අන්න ඒ උදාහරණය ටිකක් ගලප ගන්න අපේ ජීවිතේට. අපේ ජීවිතයේ පින්වතුනි අපට තියෙන ප්‍රශ්නයක් අද. අපි හැමෝටම මූලිකව තේරෙන ප්‍රශ්නේ තමයි මේ කාමරාගයයි පටිගයයි එක තියෙන ප්‍රශ්නේ. දැන් අපට මේ ප්‍රශ්නෙට ඉක්මන් උත්තරය ඕනේ. අපි මොකද කරන්නේ? ඉක්මන් උත්තරය දෙන කෙනෙක් ළඟට යනවා. හරියට අර අපේ හෘද රෝගයක් නිසා අපට ලැබිච්ච වේදනාවට පසු වෛද්‍ය කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න යනවා වගේ එයා ළඟට ගිහිල්ලා වේදනානාශකයක් දෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? එතකොට තමන්ගේ දුක් වේදනාව දුර වෙලා යනවා. දිගින් දිගටම මේ ගන්නකොට දිගින් දිගටම දුක් වේදනාව දුර වෙලා ගිහිල්ලා හැබැයි තමන් ඊළඟට මරණය කරා යමු වෙනවා. ඇයි අර ලෙඩේට බේත හොයාගත්තේ නැහැ? අන්න ඒ වගේ අපට ප්‍රායෝගික ප්‍රශ්නෙට උත්තරය අපට ලැබෙනකොට යම් කිසි කෙනෙක්ගෙන් මොකද වෙන්නේ අපට මේ උත්තරයේ තුලින් අපි සතුටටපත් වෙනවා අපට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ අපේ අපට දැන් ධර්මය අවබෝධ වුණා අපේ දැන් කෙලෙස් එන්නේ නැහැ කියලා අපි සතුටටපත් වෙනවා. එතකොට අපි හිතනවා බුදුන් වහන්සේ වචන ටිකත් ඒකට ගලප ගන්නවා. අන්න ඒ වගේ ආ එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? එයාට මේ ධර්මයේ අහිමිලා යනවා. අර හෘද රෝග විශේෂඥ කෙනා ළඟට යනවා වගේ තමයි බුදුන් වහන්සේගේ ධර්මයට යමු වෙන එක. ධර්මයට යමු වෙච්ච පමණින් හැබැයි එයාට එකපාරට මේකෙන් නිදහස් වීමක් ලැබෙන්නේ නැහැ. එයා මේක කාලයක් ඉස්සේ කරන්න ඕනේ. අර පසු වෛද්‍ය කෙනා ඉන්ජෙක්ෂන් එක ගහපු ගමන් වේදනාව දුර වෙලා යනවා හැබැයි. නමුත් හෘද රෝග විශේෂඥ කෙනා ළඟට ගියාට පස්සේ යා හොඳට බෙහෙත් හොයලා බලලා හරි දෙයකම බෙහෙත් දුන්නාට පස්සේ ටික කාලයක් යනවා ලීඩේ සුව වෙන්න. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ අවබෝධ වීම කියන එකත්. ඉතින් ඒක නිසා පින්වතුනි මෙන්න මේ වටිනාකම තේරුම් ගන්න ඕන මේ ධර්මයේ තුල මේ ධර්මයේ තුල වටිනාකම අපි හරියට තේරුම් ගත්තොත් අපට මේ ලෝකයේ කවුරු මොනවා කියවත් මේ ධර්මයේ තරම් වෙන කිසි දෙයක් වටින්නේ නැහැ. මකා දහම් රජතුමා දහම් පදයක් අහන රජකම ජීවිතයට අතහැරියා. එහෙනම් මේ දහම් පදයක් ඇහෙන එක ලෝකේ කොච්චර දුර්ලභ කාරණාවක්ද? අපි අනාගත අතීතයේ ආපු සංසාර ගමනක කල්පනා කරලා බලනකොට අපට ඇස් දෙකෙන් බුදු කෙනෙක් දැක්කේ නෑ කියන්න බෑ. කන් දෙකට බුදු කෙනෙක්ගේ වචනයක් ඇහුන්නේ නෑ කියන්න බෑ. නමුත් අපි දහම දැක්කලා නෑ. දැක්කනම් අපි එන්නේ නෑ සංසාරේ. බුදුරණවහන්සේ පිටිපස්සෙන් උපස්ථාන කරමින් ගියපු සිවුරු දාගෙන බුදුරණවහන්සේගේ පාසටහන අනුව ගමන් කරපු ඒ පිටිපස්සෙන් ගිය භික්ෂුණුත් කිව්වා අර නිගණ්ඨ නිගණ්ඨිය දැකලා අන්න රහත් කියලා. එහෙනම් මේ ධර්මයේ දකින්ද එහෙම ලේසියෙන් පුළුවන් දෙයක් නෙමෙයි. මේ ධර්මයේ දකින්න අපට තියෙන්නට ඕන ලොකු ඉවසිලිමත් බවක්, ලොකු තීක්ෂණ බවක්, ඒ වගේම ශ්‍රද්ධාවක්. ඉතින් ඒක නිසා මේ දේශනා මුල් කරගෙන අපි මේ දේශනාව තුළ තියෙන අර්ථය ගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒකට ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕනේ. ඒක අපි ඇති කරගත්තොත් අපට සැබෑම පිළිසරණ ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍ර දේශනාවත් මේ පින්වත්තුන් සියලු දෙනාට ඒ උතුම් දහම තේරුම් ගැනීම පිණිසම උපකාරයක් කරගන්න. ඉතින් මේ තුලින් තේරුම් ගන්න වටහා ගන්න තව අවශ්‍යතා කියන දේවල් පිළිබඳව ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මේ සඳහා කාලය දරුවන් සරණයි. සාදු සාදු සාදු හොඳයි කල්යාණ මිත්‍ර මිත්‍රිනී අපිට සාකච්ඡාවට සඳහා අවස්ථාව තියෙනවා. ගෞරවනීය ශාන්වාස මම සාකච්ඡාවට ආරම්භයක් වශයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අපේ හැමෝටම අද වහන්සේට කියලා දීපු කාරණාව සමග කෙලිම සම්බන්ධයි කියලා හිතනවා. ශාන්වාස ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ අපිට ඒකායන මාර්ගය හැටියට පෙන්න වෙනු කළ දෙල තියෙන. ඉතින් ශාන්වාස මේදී අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මුල් අංග පහ ගත්තොත් ඒ පහ මේ ආශ්‍රව සහ අනාශ්‍රව හැටියට කොටස් දෙකකට වගේ බෙදෙන බවත් ඊටු තුන ලෝකෝත්තර වූ නිවනට හේතු වන දේවල් හැටියටත් කියවෙනවා. ඔබ වහන්සේ දැන් අද පැහැදිලි කර දීපු කාරණා ගැන හිතනකොට මට තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්න හිතුනේ සාමාන්‍යයෙන් මේ සම්මා දිට්ඨියක් ඇති කර ගන්නවා කියන එක එමුනම් ආශ්‍රව අනාශ්‍රව දෙපැත්තකටම යොමු වෙන දෙයක්ද? ඒ වගේ මම මම කලින් කිව්ව අවසාන තුන ලෝකෝත්තර පැත්තට පමණක් යොමු වුණා කියන දේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය කියන ඒවා අවසාන ඒක ලෝකෝත්තර ප්‍රතිපණක් යමුනා කියන දේ හරිද ස්වාමීන් වහන්සේ මම මේ වෙනත් තැනකින් දැකපු දෙයක් සම්බන්ධ කරගෙන ආවේ ස්වාමීන් වහන්සේ ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් සිරවස් සරණයි මහා චත්තාරීසක සූත්‍රයත් මහා තලායතනික සූත්‍රයත් ඊළඟ අතිපට්ඨාන සූත්‍රයේ අවසාන ආර්ය සත්‍ය පබ්බයත් මෙන්න මේ කාරණා එක අපට ගොඩාක් ගලප ගන්න පුළුවන් මේ ලෝකෝත්තර මාර්ගය සහ ලෞකික මාර්ගය කියන කාරණාව. ඇත්තටම ලෝකෝත් ආරෂ්ඨාංග මාර්ගය කතා කරනකොට අපට ආරෂ්ඨාංග මාර්ගය ලෝකෝත්තර සහ ලෞකික වශයෙන් දෙවිදිහකට කතා කරන්න පුළුවන්. ඒකෙදිත් අපට තවත් ක්‍රමයක් කතා කරන්න තියෙනවා. ඒ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාගේ ප්‍රතිපදාව සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ දර්ශනීය සිදුවීම නැත්නම් සත්‍ය දකින මාර්ගය කියන කාරණාව මහා චත්තාරිසක සූත්‍රයේත් මහා සලායතනික සූත්‍රයේත් පැහැදිලි කරන්නේ සත්‍ය දැකීම පිළිබඳව දිට්ඨිය හැටියට සම්මාදිට්ඨිය හැටියට එතකොට මේ සම්මාදිට්ඨියෙන් යුක්තව තමයි එතන දැන් අපි දන්න වාචා කම්මන්ත ආජීව කියන මේ කාරණාව මේක සීලය හා සම්බන්ධයි. නමුත් එතනදී විග්‍රහ කරන්නේ වාචා කම්මන්ත ආජීව කියන කාරණාව පූර්වාංගයෙන් පිරිසුදුයි කියන එක. ඒ කියන්නේ එතන සත්‍ය දකින ආර්ය සිත අනාස්තව සිත තියෙන කෙනාගේ එතනදී වෙනම සීලයක් කරනවා නෙවෙයි දුස්සීලත් නැත්නම් වැරදි වැඩ කිරීම දුරු වීමත් එක්ක මාර්ගාංගයේ ආරිෂ්ඨාංග මාර්ගයේ තුල මේ අංග තුන එතන ඇති බව නැත්නම් ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කාරණා ඇති බව එතන විග්‍රහ වෙනවා ඊළඟට සම්මා දිට්ඨිය කියනකොට සතිපට්ඨාන සූත්‍රයේදී ලෝකෝත්තර ඥානියෙන් යුක්ත පුජ්‍යලයා ඒ කියන්නේ දුක්ඛේ ඥානං සමුදය නිරෝධේ මග්ගේ ඥානං කියන ඥානියෙන් යුක්ත පුජ්‍යලයා ලෝකයේ තුල ඉන්න පුජ්‍යලයෙක්. එතකොට ඒ ඉන්න පුජ්‍යලයාට සීලයක් සමාධියක් මේ හැම දෙයක්ම පුරුදු කිරීමක් තියෙනවා. එතකොට ඒ පුරුදු කිරීමෙන්දී යා කරන වැඩක් තියෙනවා. නමුත් එවැනි කෙනෙකුත් සත්‍ය දකිනකොට පුජ්‍යලය කරන වැඩක් නෙමෙයි තියෙන්නේ සත්‍ය දකිනකොට මාර්ගය තුල සිදුවෙන වැඩපිළිවෙල. අන්න එතනදී ඒ සත්‍ය අනාශ්‍රව සිත නැත්නම් ආශ්‍රව රහිත ඒ වගේම ආරි සිතක් එක්ක යොමු වෙනකොට අර මූලිකව කතා කරපු ඒ ලෝකෝත්තර ධිට්ඨිය කියන කාරණාව කතා කරන්න පුළුවන්. ඒක චත්තාරිස්සක සහ මහාසලායතන සූත්‍ර තුලදී ඥාණය හැටියට විග්‍රහ කරන්නේ නැහැ සම්මාදිට්ඨියට. එතන විග්‍රහ කරන්නේ පාඤ්ඤා බලය, පඤ්ඤා ඉන්දිය, ධම්මචේ සම්බුද්ධංගේ ආදී වශයෙන් මොකද එතන මාර්ගයේ තුල තියෙන එකක්. අතනදී බුද්ධලියගේ පුජ්‍යලියගේ තියෙන එකක්. නමුත් දැන් ලෝකෝත්තර මාර්ගයේත් ඔය අංග 8ම තියෙනවා. ලෞකික මාර්ගයේ. හැබැයි ලෞකික මාර්ගයේ දෘෂ්ටිය විග්‍රහ කරන දසවස්තුක සම්මාදිට්ඨිය තන ආර්ය සත්‍ය විග්‍රහය නෙමෙයි. ඒ කියන්නේ ආර්ය සත්‍ය ඥානෙ නෙමෙයි තියෙන්නේ. ලෞකික සම්මාදිට්ඨියේදී දසවස්තුක සම්මාදිට්ඨිය. එතකොට සම්මා සංකප්පයේ තන තියෙන දසවස්තුක සම්මාදිට්ඨියත් එක්ක අව්‍යාපාද, අවේංසා, නෙක්ඛම්ම කියන සංකප්ප. සම්මා වාචා කියනකොට අපි දැන් ඉගෙන ගත්ත සම්මා වාචා, කම්මන්තත් එක ආජීවත් වීමයි, සම්මා වායාමයත් ඒකමයි, සම්මා හතියත් ඒකමයි සම්මා සමාධිය ධ්‍යාන හතර තමයි ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තවත් පුරුදු කරනකොට තියෙන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් යුක්ත පුජ්‍යලයා ඥාණයෙන් යුක්ත පුජ්‍යලයට ওই ටිකම තමයි තියෙන්නේ. හැබැයි එයාගේ දෘෂ්ටිය දෘෂ්ටිය වෙනස්. අරයාගේ දෘෂ්ටිය ලෞකිකයි. මෙයාගේ දෘෂ්ටිය ලෝකෝත්තරයි. දැන් සත්‍ය අපේ හැමදෙන්නේ සමායන බාධක සයන්ස ඒ එතකොට මේ පවතින වායාමයට සම්මා වායාමයේ කියලා කියනවනම් සම්මා වායාමයේ ලෝකෝත්තර පැත්තට පමණක් යොමු දෙයක් කියලා තැනක කියවලා තිබිච්ච දේ මම දැක්කා. ඒක ඒකට වැරදි වගේ නේද අපේ? ඒක වැරදි. ඔව්. එහෙම කියන්න බෑ ඇත්තටම. එහෙම කිව්වොත් වැරදි. මොකද මේක ලෞකිකයේ තියෙනවා. ඒක ලෝකෝත්තර එකටම යොමු වුණා කිව්වොත් වැරදි. ඊළඟට තමයි දැන් අර ලෝකෝත්තර සම්මාදිටියෙන් යුක්ත පුජ්‍යලයාට ඇත්තටම ඒත් සම්මාදිට්ඨියෙන් යුක්ත පුජ්‍යලයට වෙනම සීලයේදී අර කරුණ ටික ලෞකික දිට්ඨිය තියෙනකම කියනවා ලෞකික දිට්ඨියෙන් යුක්තේ පුජ්‍යලයා පුරුදු කරන දේ. නමුත් ආරසිත වඩනකොට අර කතාව කතා කරන්නේ නැහැ. මොකද එතන එයා සත්‍ය දැකීමක් තියෙන්නේ. සලායතන සූත්‍රයේ මේක ලස්සනට පැහැදිලි කරනවා. චක්කුන් දානම් පස්සන්. ඇස දන්නකොට දකිනකොට මෙන්න මේ ස්වභාවයේදී එයා අමුතුවෙන් සිල් රකින්න යනවා නෙමෙයි. එයා සත්‍ය දකින අවස්ථාව. හැබැයි අපිරිසිදු නෙමෙයි පිරිසිදුයි. එතන పూర్වය කියලා කියන්නේ ඒකයි. పూర్වයේ කාමන්ත වාචා ආජීව පිරිසිදුයි. ඒ එවැනි කෙනෙකුට තමයි ඒ දර්ශනයකට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟට දැන් අපි හිතමු ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙකුට එකපාරට නෑ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙකුට එකපාරට ලෝකෝත්තර දිට්ඨිය යන්න බෑනේ. හැබැයි ලෞකික සම්මාදිට්ඨිය හිත පමණින් ලෝකෝත්තර දිට්ඨිය යන්නේ නැහැ. ඒකටම පුංචි උදාහරණයක් ඇත්තටම පැහැදිලි කරලා දැන් අපි හිතමු දැන් මම ඉන්න තැන ඉඳලා මම ආතලේ ඉන්නේ මට කොළඹ යන්න අවශ්‍යයි මම ඕවිලි කන්දේ ඉන්නේ කොළඹ යන්න අවශ්‍ය නම් කොළඹ නුවර පාරට යන්නට ඕනේ කොළඹ නුවර පාරට යන්න කලින් මම යන්නට ඕන ඉස්සල්ලාම ඕවිලි කන්දට. ඊළඟට මාතලයට. ඊළඟට මාතලෙන් නුවරට. එතනින් ගියාට පස්සේ තමයි කොළඹ නුවර පාරට වැටෙන්නේ. මට කවදාවත් බෑ මෙතනින් ඕවිලි කන්දට යන්න නැතුව කොළඹ නුවර පාරට යන්න. මෙතනින් මාතලට යන්න නැතුව කොළඹ නුවර පාරට යන්න. ඒ වගේම නුවරට යන්න නැතුව යන්න බෑ. හැබැයි මේක ගියපමණින් යන්නේ නැහැ. එතකොට මේක අපි තේරුම් ගන්නට ඕනේ මේක යන්නට ඕනේ මේකෙන් මෙතෙන් විතරයි යන්නේ. මම දැන් ඕවිලි කන්දරේන පාරකට ඕවිලි කන්දරේ විතරයි යන්නේ. ඕවිල සංඥා මාතලනකොට මාතලට විතරයි යන්නේ. මාතලෙන් නුවරනකොට නුවරට විතරයි යන්නේ. එතනින් පස්සේ තමයි නුවර කොළඹ පාරට වටින්නේ. අපි කෙනෙක් හිතුවත් එහෙම මෙතනින් ඕවිල කන්දර යනකොට මම යන්නේ නුවර කොළඹ පාර කියලා එයාට වරදිනවා. ඕවිලකන්දිය මාතරට රජිතොත් මම යන්නේ කොළඹ නුවර පාර කරලා ඒත් වර්ධිනවා. එතකොට අර ඒකයි දැනගෙන තේරුම් අරගෙන යනකොට අපි මේ මූලික ටික කරනවා. හැබැයි මූලික ටික තුල ඒ කොතෙන්ද යන්නේ කියලා දැනගෙන. අන්න ඒ වගේ මේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව අපට කළ යුතු වැඩපිළිවෙල තියෙනවා. ඒක මේ ඒකේ අංග 8ම කරත් ඒ අංග 8ම නිවනට නැත්නම් ලෝකෝත්තර මාර්ගයට කරපු පමණින් යමු වෙන්නේ නැහැ. නමුත් ඒක නැතුව යන්න බෑ. ඒකට යොමු වෙන්නට ඕනේ. එයා ඒක දැනගෙන ඊළඟ කාරණාවට ආයම වෙන්නට ඕනේ. අන්නේදී අනුපූර්ව ක්‍රියාවක් එක තමයි ලෝකෝත්තර මාර්ගයට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඇත්තටම අවසාන කාරණා ඒ කියන්නේ සම්මා වායාම කම්මන්ත වායාම සති සමාධි කියන කාරණා ලෝකෝත්තරම කියලා කියන එක ඇත්තට වැරදි. මොකද ඒක දැන් අපි ගත්තොත් එහෙම සම්මා සමාධිය සාමාන්‍යයෙන් විග්‍රහ කරනකොට විග්‍රහ කිහිපයක් තියෙන එකක් තමයි සත්‍ය දකින්න තුල සමාධිය සම්මා සමාධිය අනිත් එක ධ්‍යාන හතර. එතකොට අපි දැන් මේ ලෝකෝත්තර මාර්ගයේදී ඥාණයෙන් විග්‍රහ කරනකොට ධ්‍යාන හතර විග්‍රහ කරන්නේ ලෞකික දිට්ඨියේ ධ්‍යාන හතර විග්‍රහ කරන්නේ. එතකොට ධ්‍යාන හතර බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සමාධි භාවනා සූත්‍රයේ සල්ලේක සූත්‍රෙත් මේක කෙලෙස් දුරු කිරීමක් නොවන බවත් මේක ditta ධම්ම සුඛ විහරණයට පවතින දෙයක් බවත්. එතකොට එහෙනම් ඒක කරපු පමණින්ම එයා ලෝකෝත්තර මාර්ගයට යන්නේ නැහැ. ඊළඟට තමයි දැන් අපිට ඇත්තටම ලෞකික දික්තිය කියන්නේ දෘෂ්ටිය තුල ඉන්න කාරණාවේදී කරන වායාමය නැත්නම් වීරිය ඒකෙදි අපිට දැන් ප්‍රකටව තියෙනවනේ දැන් ඇත්තටම නූපන් අපි උපන් අකුසලයක් ප්‍රහාණය කරනවා. නූපන් අකුසලයක් උපදවා ගන්නෙ නෑ. උපන් කුසලයේ අපි වැඩි දියුණු කර ගන්නවා. දැන් සමන්ට ලැබිච්ච කුසලයේ මොකක් හරි වැඩි දියුණු කර ගන්නට ඕනේ. ඊළඟට තමයි නූපන් කුසලයේ උපද්දවා ගන්න. එතකොට දැන් අපි දන්නවනේ අපිට ඇති වෙච්ච නැති කුසලයක්. එතකොට අපිට ඒකෙදි ගන්න පුළුවන් අපි හිතමු අපි සමාජයක් ඇති කරගෙන නැහැ. අපි ඒක උපදවා ගන්න මහන්සි ගන්නවා. එතකොට ඒක අර ලෞකික දිට්ඨියත් එක්ක තියෙන ප්‍රතිපදාවේදී. දැන් ලෝකෝත්තර දිට්ඨිය එක්ක යනකොට එතනින් එහා එහා දෙයක් තියෙන්නේ. එතකොට අර දුක්ඛ ඥානයත් එක්ක Tamanට හට නොගත්ත කාරණාවකට යමු වෙන නම් එයා නැවත නැවතත් මේ සත්‍ය දැකීමට වීරියක් තියෙන්නට ඕනේ. අන්න ඒක තියෙනවා මහා චත්තාරීසක සූත්‍රෙත්, මහා සලාදිනක සූත්‍රෙත් ඒ වායාමයේ ඒ වීරිය ගැන විග්‍රහ කරලා. එතකොට ඒ වීරිය තියෙන්නේ ලෝකෝත්තර මාර්ගයත් එක්ක. එතකොට මේ සත්‍ය හරියට සම්පූර්ණයෙන්ම සත්‍ය පිරිසිඳ හම්බෙලා නැතිනම්, ඒ කියන්නේ සත්‍ය පිරිසිඳ දකින්නනේ තියෙන්නේ. එතකොට සත්‍ය සම්පූර්ණයෙන් පිරිසිඳ දැක්කලා නැතිනම් එයාට නොලබපු කුසල නැත්නම් සමන් ලැබපු නැති කුසලයක් ඉපදිලා නැහැ. ඒක උපදවා ගන්න සත්‍ය තමයි පිරිසිඳ දකින්නට වෙනවා. ඒ සත්‍ය පිරිසිඳ හම්බෙන්නකොට එයාට සමුදය ලැබෙනවා. මොකද සත්‍ය පිරිසිඳ හොයනවා කියන්නේම හට ගන්න ආකාරයට ලැබෙන්නේ. එතකොට සමුදය හම්බෙච්ච තැනදීම දකින කාරණාව තමයි ආර්ය සත්‍ය නැත්නම් අඥානකම අවිද්‍යාවපත්‍ය කරගන්න මේක හටගන්න බව. ඒක තේරුම් ගැනීමත් එක්කම දුක පිරිසිඳ හොයනකොට සමුදය හම්බ වෙනවා. සමුදය හොයන තැනදී සමුදයජ තේරුම් ගන්නවා දුක්ඛය අඥානං සමුදය නිරෝධය මග්ගේ අඥානකමත් එක්ක සකස් වෙන්නේ කියලා. එතනින්ම තේරුම් ගන්නවා එහෙනම් මේ වැඩපිළිවෙල ඥානය. ඇති වෙන වැඩපිළිවෙල. එහෙනම් එතනදී දුක්ඛ නිරෝධයේ අන්න ඒකත් ඒ එක්කම තේරුම් ගන්නවා. දැන් මේ කරගෙන හිටපු වැඩපිළිවෙල තුල තියෙනවා දර්ශනයක් තියෙනවා. අන්න ඒකට පැහැදිලි කරනවා සම්මාදිට්ඨිය කියලා. ඒ දර්ශනයට, ඒ සම්මා ඒ දැක්මට ඒක මහා චත්තාරීසකත් මහා තණ්හා මේ සලායතන කිසූත්‍ය පැහැදිලි කරනවා. ඒකට සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ එතන චත්තාරීසූත් ලස්සන විග්‍රහයක් තියෙනවා. අප්පනා, වියප්පනා, චිත්තස අභිරෝපනා කියලා. ඒ කියන්නේ ඒ සත්‍ය දැකීම පිණිස වඩ වඩාත් යොමු කිරීමක් තියෙනවා. අන්න එතන සම්මා වායමේ සංකල්පයක් තියෙනවා. ඊළඟට ඒකට යොමු කරන වීරියක් සම්මා වායාමයේ කියලා පැහැදිලි කරනවා. එතන තියෙන සිත සිහිය පිහිටවීම සම්මා සතිය කියලා පැහැදිලි කරනවා. එතන චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධිය කියලා පැහැදිලි කරනවා. පූර්වාංගයේම සම්මන්ත වාචා ආජීව පරිසුදුය කියලා පැහැදිලි කරනවා. අන්න එතකොට එතන අංග 8ක් ඇති බව අන්න ආර්ය සත්‍යයේම තියෙන කාරණාව හම්බ වෙනවා. එතකොට දුකයි, සමුදයයි, නිරෝධයයි, මාර්ගයයි හම්බ වෙනවා. ඇත්තටම මෙතනදී අපි කතා කරන්න ගියොත් එහෙම අටෙන් තුනක් කඩලා එතන බුදුරන් වහන්සේ කියපු කාරණාවක් ඉස්මතු වෙන්නේ නැහැ. ඇත්තටම බුදුරන් වහන්සේගේ දේශනාවක් එහෙම විග්‍රහ කළා නැහැ. එහෙම විග්‍රහයකට අපි ගොඩක් වෙලාවට අපි යොමු වන්නේ අපට අර මුල් ටික කරගෙන අපි යන්නට ඕන ඊළඟ ටිකෙන් ඊළඟට සම්බන්ධයක් ඇති බව අපට වැටහෙන කෝණයෙන් අපි යොමු කරගන්නවා. එතකොට අපි හිතනවා අපි මේක කරගෙන ගිය පමණයි කියන හරියට මේ වගේ. මම ඕවිලි කන්දට යනකොට මම නුවර පාරට වැටෙයි කියලා. නමුත් මම ඕවිලි කන්දට ගිහලා මට වෙන පාරට හැරෙන්න පුළුවන්. මම මාතලට ගිහලා අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. එතකොට අපි හිතාගෙන ගියොත් මේකෙන් යනකොට අරකට වැටෙයි කියලා වැරදි. අපි යන්නට ඕනේ මේකෙන් ගියොත් ඕවිලි කන්දට විතරයි යන්නේ. ඕවිලි කන්දෙන් යන පාරේ මාතලට විතරයි යන්නේ. එතනින් නුවරට විතරයි යන්නේ. අන්න ඒක දැනගෙන ගියොත් අපි දන්නවා මේ මාර්ගයෙන් කොච්චර ගියත් අපි ලෝකෝත්තර මාර්ගයට යන්නේ නැහැ. හැබැයි මේ මාර්ගේ යන්නේ නැතුව ලෝකෝත්තර මාර්ගයට යොමු වෙන්නත් බැරි බව තේරුම් ගන්නවා. අන්න එහෙනම් අපට මේ ලෞකික දිට්ඨිය මුල් කරගෙන සිදු කරන මාර්ගයේදී කිසි විදිහකින් අරකට සම්බන්ධයක් ඇති වෙන්නේ ඉතින් ඇත්තටම අර විදිහේ විග්‍රහයක් කරන එක වැරදි. මම ඇත්තටම දේශනාවත් එක්ක කතා කරොත් එහෙම ඒක දැන් අර අපේ ප්‍රායෝගික හුරු කිරීමකදී අපට අර ගැළපීමක් කරනකොට අපට යම් කිසි විදියකට ගලප ගන්න පුළුවන්කමක් තිබ්බට ඒ ගැළපීම අපි බලන්නට ඕනේ දේශනාවත් එක්ක ගැළපෙනවද කියලා. දේශනාවත් එක්ක ගැළපෙන්නේ නැතිනම් ඒක බුදුරණවහන්සේගේ විග්‍රහයක් නෙමෙයි. අනිත් එක තමයි එහෙම අපි විග්‍රහ කරගත්තොත් ඒ විග්‍රහයේදී අපට ලෝකෝත්තර මාර්ගයේ මගේ හැර මොකද අපට ආය අලුතෙන් හිතන්න අලුතෙන් මොකද්ද කළ යුත්තේ කියලා හොයන්න අවශ්‍යතාවය දුර වෙලා යනවා. හරියට අර පසු වෛද්‍ය කෙනාගෙන් බෙහෙත් ගත්තට පස්සේ අපට හපව හොයන්න ඕනේ නැහැ වෙන කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න. ඒකෝර අපට අර හොයන්න ඕන අවශ්‍යතාවය දුර වෙලා යනවා. දැන් අපිට මේ දැන් වැටහෙන කෝණෙත් එක්ක අපි දැන් තේරුම් අරන් ඉන්නවා මේක කරොත් ඉතින් එතනින් එහාටද යනවා කියලා. ඉතින් ඒක අර බුදුරණවහන්සේගේ ධර්මයම අපි තේරුම් නොගත්තොත් අපි වෙන අර්ථකථනයකට ගියොත් ගොඩාක් අපේ මාර්ගයේ වැහෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒක නිසා ඇත්තටම මේ විග්‍රහය එහෙම බුදුරණවහන්සේගේ දේශනාවක සඳහන් වෙන්නේ නැහැ. කොතනකවත් ලෝකොත් මේ ආරෂ්ඨාංග මාර්ගයේ තුලදී මොකද ආරෂ්ඨාංග මාර්ගය ඇත්තටම ওই විග්‍රහ සියල්ලක්ම අපි ඉගෙන ගත්තොත් මේ ආරෂ්ඨාංග මාර්ගය තුල ඔක ලස්සනට ගලප ගැලපෙනවා අපි මේ ධර්ම ඉගෙන ගන්නකොට. ඉතින් ඒක නිසා මේ අර්ථ විග්‍රහය දේශනාවකට ගැලපෙන්නේ නැහැ. එහෙම වෙන්න විදිහක් නැති බව තමයි මන්නම් දේශනාවත් එක්ක තේරෙන්නේ. සාදු සාදු සාදු ස්වාමීනාස අනේක වල පින් ස්වාමීනාස ඔබ වහන්සේට කලින් සඳහන් කරා වගේ බොහෝ වැඩදින්න පුළුවන් වැඩදින්න පුළුවන් දැන් බොහෝයි දැන් මේ තාක්ෂණික දියුණුවත් සමග හැමෝටම පුළුවන් දේවල් එකතු කරන්න ඔය බඩවි වලට ඉතින් හරියට ඉතින් ඔක්කොම ඉදිරිපත් වෙන්නේ මේක තමයි තථාගත ධර්මයේ හැමෝම අහන්නේ බුදු බුදුරජාණන් වහන්සේගේ දේශනාවම තමයි කියලා තමයි මේ වචනම හැමෝම පාවිච්චි කරන්නේ ඉතින් අපිට වැඩදින්න පුළුවන් දැන් බොහෝයි ඉතින් ඒ ඉතින් ඒ වෙනින් හිතනකින් තමයි මේ ප්‍රශ්නයට යොමු කරේ අනේක වාරයක් පින් ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමට හොඳයි කල්යම් මිතුරුනි අවස්ථාව තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අවතරක් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ වහන්සේ දැන් අද දේශාල පොඩ්ඩක් පැහැදිලි කරා මේ හාන්තිකාය සූත්‍රයේ අර ඕකම් පහයි අනිකේතසාරි කියන මේ පද දෙකේදී දැන් ගෘහය නොබැස කියන කියන්නේ එකතු නොවේ කියන රූප ශබ්ද ගන්ධ රස පොඩ්ඩක් කෙරේ එකතු නොවේ වාසය කරන එක කියන සාමනාසේ රහතන් වහන්සේගේ ස්වභාවය නේද සාමනාසේ එහෙම හිතුවොත් හරිනේ දර්වසන් ඔව් එතන විග්‍රහ කරන රහතන් වහන්සේගේ තමයි ඕකම් ඕකම් පහය කියන්නේ පංචපාස්කන්ධයේ ඇතරම රූප වේදනා සංඥා සංකාර තුළ විඥානයේ බැස නොගන්න බව පැහැදිලි කරනවා අනිකිත සාරී කියන්නේ නිකේත සාරී වෙන්නේ එක එකතු වෙන්නේ නැහැ ඇස රූපේ හා එකතු වෙන්නේ නැති බව කන ශබ්දය හා නාසය ගන්ධය හා දිව රසය හා කය පහස හා මනස ආරමුණු හා එකතු නොවන බව තමයි අනිකේත සාරී විග්‍රහ කරන්නේ. ඒක සම්පූර්ණයෙන් රහතන් වහන්සේගේ විග්‍රහයක් තමයි හාලිද්දිකාණ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. දර්වන් සරණ. තිරස්තර සංස උත්තරීතම එතකොට අපිට શબ્දයක් ඒ කියන්නේ දැන් රූප શબ્දයක් තමයි ඇහෙනවම කියන්නේ අපි ඒක ඒකට මේ පැටලිලාද එහෙම එතකොට එහෙම වුණොත් කොහොමද සම්මාසේ අපි ඒකෙන් ගැලවෙන දැන් මදුපින්ඩික සූත්‍රය වගේ ගත්තත් දැන් මේ සූත්‍රය වුණා දැන් රහතන් වහන්සේගේ ස්වභාවය එහෙමනම් දැන් සද්දේ මොකක් වුණත් සද්දේට අපි කාකේ හරියට නාව හරි මුකුත් නැතුව නිකන් සද්දයක් සද්දයක් කියව පළියෙම අපිට ඒක අපි රූපේ දැසද ඒ කියන්නේ සද්දේ දැසදෙම තියෙන සාමනස් එහෙමනම් කොහොමද මේ ගැලවීමක් ඇති වෙන්නේ? අන්න ඒක තමයි මේක තියෙන තීක්ෂණ භාවය. දැන් අපට අපේ කෝණයෙන් මේක තේරුම් ගන්න බෑ. අපේ කෝණයෙන් සම්පූර්ණයෙන් තේරෙන්නේ නෑ. ඒකයි බුදුරණවහන්සේ අර නිවන ගැන විග්‍රහ කරද්දී පැහැදිලි කරේ නිවන පිළිබඳව ලෝකෝත්තර මාර්ගයට එන්න තුරාවට නිවන කියන එක දෘෂ්ටියක් කෙනෙකුට. දැන් අපට සද්දයක් ඇති බව ඇති වුණ තැනදිම අපි මේ ශබ්දයේ ඇස කන මැඩගෙන තියෙන්නේ. දැන් අපිට ওই ශබ්ද රූප ශබ්ද ගන්ධ රස පහස ඔක්කොම අතහැරියත් මනට ධම්මයේ කියන කාරණාව, මනසට අරමුණ කියන කාරණාව ඒකෙන් අපට ගැලවෙන්නම බෑ. අපිට මනට ධම්මයක් කියන එක මන ධම්මයන්ගෙන් මැඩගෙනමයි ඉන්නේ. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මේ උදාහරණය. මේ උදාහරණේ අර වේපචිත්තිගේ බන්ධණයට වඩා සියුම් බන්ධනයක් විග්‍රහ කරා මේ මේ බන්ධනේ. එතකොට වේපචිත්තිට සාමාන්‍යයෙන් වේපචිත්තිටත් තමන්ගේ පැත්ත අධාර්මිකයි කියලා එන හැඟීම සිදු නොවෙනවා කියනමයි කියන්න තියෙන්නේ. සාමාන්‍ය කලාතුරකින් නමුත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඊට වඩා සියුම් කියනවා මාර බන්ධනේ. ඒක බලන්න කොච්චර ඒක නිසා තමයි අපි මෙච්චර කාල සංසාරේ ආවේ. මේක තේරුම් ගන්න අමාරුකමත් එක්ක. මේක වටහා ගන්න අමාරුකමත් එක්ක. අපි හැම වෙලෙම වටහා ගන්න උත්සාහ කරන කාරණාව තමයි අපේ අර සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිඨිනිච්ඡානකාන්ත කියන මේ කෝණයෙන් අපිට මේ හැම දෙයක්ම ගලප ගන්න හදනවා. නමුත් හැම දෙයක්ම ගැලපෙන්නේ නැහැ එහෙම. ඒක ගලප ගන්න අපට වෙන විග්‍රහයක් නැහැ. අපි මේක ප්‍රායෝගිකත්වයෙන් මේක වටහාගෙන ඒක ඉක්මවල ප්‍රඥා චක්කෝසෙන් දැකපු තැනදී තමයි අපිට මේක වැටහෙන්නේ. එතකන් වැටහෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි මේ ධර්මය තුල මේ ගැඹලා තියෙන මේ අර්ථය අපි හොඳට නුවණින් විමසන්නට ඕනේ. ඒ නුවණින් විමසනකොට අපට මේක ප්‍රායෝගිකව තේරෙනවා. මේකට පුංචි උදාහරණයක්. මම නිතරම කියන උදාහරණයක් තමයි ඒ තමයි දැන් ඔන්න මම උදාහරණයක් කියන්නේ මේ කකුල නැති ස්වාමීන් වහන්සේ කෙනෙක් කකුල කැපුවාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට ප්‍රායෝගික සිද්ධියක් සමහරවිට ඔක සිදුවෙන අවස්ථා තියෙනවා. ඒ නිදාගෙන නැගින්නකොට එකපාරට කැඳිලි ගාලා දෙනවා මගේ ඇඟිල්ල රිදෙනවා කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ අපි හිතමු ඇඟිල්ල රිදෙනවා කියනකොට මේ ඇඟිල්ල රිදෙන එක නැති කරන්න උත්සාහ කරන එක බොරුවක්. ඇඟිල්ල රිදෙන එක නැති කරන්න වෙන වෙන මොනවා හෝ ක්‍රමයක් උත්සාහ කරොත් එහෙම. මේ ඇඟිල්ල වේදනාව දුරු කරන්න ඒක ඇත්තටම ඒ ඒ කරන වැඩපිළිවෙල තුළ මායාවකට යමු වෙන්නේ. එයා හරියට දැක්කොත් එහෙම සිහි යොමු කරලා කකුලට ඇඟිල්ල නැති බව දැක්කොත් එහෙම එයාට එතනදී ඇඟිල්ලේ වේදනාව දුරු කරන්න අවශ්‍ය වෙන්නේ ඇඟිල්ලක් ඇතයි කියලා ගත්ත නිසා ඇඟිල්ල වේදනාවක් ආවේ. එතකොට මේ වේදනාව දුරු කරන්න දඟලන දඟලිල්ල බොරුවක් වෙනවා. සිහිය යොමු වෙච්ච තැනදී. අන්න ඒ වගේ තමයි අපට අද ගොඩක් වෙලාවට මූලික කාරණාව අපි කරන්නට ඕනේ ඒක තේරුම් අරගෙන. එතකොට දැන් රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ හැම දෙයකම කාමය සහ රාගය නම් අපරෝ දෙකන තියෙන්නේ. මේ දෙක අපි දුරු කරන්න මහන්සි ගන්නට ඕනේ. හැබැයි ඒක මොන අර්ථයක් පිණිසද කරන්නේ කියලා අපි තේරුම් අරගන්න. හැබැයි අපට දකින්න රූපයක් ඇති බව, සබ්දයක් ඇති බව, ගන්ධයක්, රසයක්, පහසක් අරමුණක් ඇති බව ගැනීම දුරු කරන්න බෑ. විද්‍යාව තියෙනකම්. ඒක හරියට මේ කකුලට සිහිය යොමු කරපොත් තැනදී අහපව් එහාට ඇඟිල්ල වේදනාව දුරු කරන්න අවශ්‍ය නැහැ. කකුලට සිහිය යොමු කරපු තැනදී යාට ඇඟිල්ලක් කියලා ගැනීමේ බොරුවත් ඒ බොරුව නිසා වේදනාවක් ඇති වෙන බවත් ප්‍රකට වෙනවා. අන්න එතකොට ඇඟිල්ලක් තියනවා කියලා ගැනීම දුරු වෙච්ච තැනදී අර බොරුව ප්‍රකට වෙන්නේ නැහැ. ඒ වගේ තමයි රූප සද්ද ඇහැට රූපයක් කනට ශබ්දයක් නාසයට ගන්ධයක් දිව රසයක් කයට පහසක් මනසට අරමුණක් කියලා ඇති බව ගන්න දේ තුල අසත්‍ය භාවයේ විද්‍යාව උත්පාදීමෙන් තමයි තේරුම් ගන්නෙ. එතකන් තේරෙන්නේ නැහැ. දැන් අපි දන්නවා රාගය, ද්වේෂය, මෝහය තමයි අකුසල මුල් වෙන්නේ. අපට රාගය ප්‍රකට වෙන්නේ අපිට රාගය සහ රාගය නැති අවස්ථාවක් අපිට මේක මනින්ද කෝණයක් තියෙනවා. අපට රාගයත් රාගය නැති අවස්ථාවත් මනින්න කෝණය තියෙන නිසා අපට මේක තේරෙනවා. දේශයත් දේශ නැති අවස්ථාවත් මනින්න කෝණ තියෙන නිසා අපට දේශ තේරෙනවා. නමුත් අපට මෝහය ප්‍රකට වෙන්නේ නැත්නම් අප තුළ තියෙන මෝහය. අපිට කොයිලේකවත් මොහේ විනිවිද දැකීමේ හැකියාවක් ලැබිලා නැහැ. ඒක නිසා අපට මෝහය මොකද්ද මෝහ නැති එක මොකද්ද කියන එක ප්‍රකට වෙන්නේ නැහැ. ඇහැට රූපයක් ඇති බව ගැනීම මෝහය. කනට ශබ්දයක් ඇති බව ගැනීම මෝහය. නාසයට ගන්ධයක් ඇති බව ගැනීම මෝහය. හරියට අපි කිව්වොත් අර කකුලේ ඇඟිල්ලක් ඇති බව ගැනීම මෝහය. ඇති බව ගත්ත ඇඟිල්ලටයි වේදනාව දුරු කරන්න උත්සාහ කරන්නේ. අපි දැක්කොත් මෝහය කියන්නේ මොකද්ද කියලා විනිවිද වශයෙන් දැක්කොත් මේකේ සත්‍ය අන්න එතනදී මේ සත්‍ය දැකීමත් එක්ක මේ ඇති බව ගැනීම වැරදි දකිනවා. දැන් ඒකයි මෙතන අර මාර බන්ධනයේ සුකුමතර බව නැත්නම් සියුම් බව විග්‍රහ කරනකොට වෙමී මඤ්ඤණාවක්, නොවේ මඤ්ඤණාවක්, වන්නේමී මඤ්ඤණාවක්, නොවන්නේමී මඤ්ඤණ මොනදී අපි ප්‍රකල්පනයක් ආවත් ඒ හැම දෙයක් තුළම තියෙන්නේ මොකද්ද? බන්ධනයක්. එතකොට මේක විනිවිද දකීමේ හැකියාව ඇතිවිච්ච කෙනා තමයි මේක මොකද්ද කියලා ප්‍රකට. හැබැයි ඒකට වෙන වචනයක් දෙන්න විදියක් නැහැ. මොකද හේතුව වචනයකින් යමක් පනවනවා නම් ඒ පනවන්නේ මොකද්ද? ආයෙත් මේ ඇස කන නාසය දිවකය මනසට ගෝචර වෙච්ච දෙයක් පනවන්නේ. දැන් අසංකතය නිබ්බාණය සංකතය ලෝකේ. එතකොට මේ සංකත නම් වූ ලෝකයට තමයි අසංකත ස්වභාවයට තව පැනවීමක් දාන්න ගියොත් වෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ නිබ්බාන සූත්‍රවලදී ලස්සනට පැහැදිලි කරන්නේ ලෝකයේ තියෙන පැනවීම ඉක්මවීම නිවීම මිසක් නිවීමට පැනවීමක් දානව නෙමෙයි. එහෙනම් මේ හේතුත්වත්ය ධර්මයේ ස්වභාවය නැත්නම් පටිච්චසමුප්පාද ධර්මයේ ස්වභාවය හරියට තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත කෙනාට සෝතපන්න කෙනා කියනවා අන්නේ තේරුම් ගැනීමත් එක්ක යාට Nirodhe පැත්ත තේරෙනවා වචන දෙන්න බෑ වචන දෙන්න ගියොත් ආය පැනවීමක් වචන දෙන්න ගියොත් පණවන්න ගියොත් ආය පැනවීමක් ඒක සංකතයමයි අසංකතයක් නෙවෙයි ඒක නිවන නෙමෙයි නිවනට නිවනට පණවන්න විදිහක් නැහැ ඉතින් අර අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ ලස්සන ලෝක පැහැදිලිවන අග්ගිවච්ඡගොත්ත රාතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද නැද්ද කියලා අහන ප්‍රශ්නේදී යාම දෙනවා ගින්න කියන එක නිවුණට පස්සේ විවහාර කරන්න බෑ. ගින්න පත්තු වෙද්දී විවහාර කරන්නේ. පත්තු වෙනකොට ගින්න ප්‍රකටයි විවහාරයක් තියෙනවා. හැබැයි නිවිච්ච ගින්න විග්‍රහ කරන්න බෑ. නිවන ගින්න පත්තු වෙද්දී විග්‍රහ කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට මේ ලෝකයේ තියෙන පැවැත්මයි විග්‍රහ කරගන්න තියෙන්නේ. පැවැත්මින් ඉක්මවීම අපට කිසි විදියකින් විග්‍රහ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක විග්‍රහ කරන්න යන තැනම හපව තියෙන්නේ පැවැත්මක්මයි. ඉතින් ඒකයි මේක අර අර ඊතලියක් අස්ලෝමයක් 100කට පල්ලා විදිනවා වගේ උපමාවකුත් පෙන්වන්නේ ඒක නිසා. ඒක නිසාම තමයි අපිට බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන මේ අර්ථය ගන්න ඒ ශ්‍රද්ධාවත් එක්ක ඒ අර්ථයටම යොමු වෙන්න අවශ්‍ය තියෙන. ඒ ධර්මයට යොමු වෙන්න අවශ්‍ය තියෙන. ඒ අර්ථය ගන්න. එහෙම අපි උරු කරනකොට මේ ජීවිතේ දැන් අපට ගොඩක් තියෙන දේ තමයි මේ ජීවිතේ ඉක්මනට කොහොම හරි මට ගන්න ඕනේ. දැන් මට යමක් ගන්න ඕනේ කියන හැඟීම තුලම තියෙන සක්කාය දිට්ඨිය. මම සෝතාපන්න කරවන්න ඕනේ කියන හැඟීම තුලම තියෙන සක්කාය දිට්ඨිය. ධර්මයේ තුල තියෙන කාරණාව තමයි මම කියලා ගැනීමේ තියෙන බොරුව දකින්න එක. ඒතර මම කියලා ගැනීමේ තියෙන බොරුව දකින්න යන මාර්ගයේදී අපි හොයන්න යනවා මට යමක් ගන්න. අන්න ඒකත් එක්ක තමයි අපට මේ ඇත්තරම මේ සත්‍ය කරා අර තීක්ෂණ භාවයකින් මේ සත්‍ය කරා යන්න තියෙන හැකියාව දුර වෙලා යන්නේ. ඒක නිසා අපි මුලින්ම මේ ධර්මයේ හරියටම අපි අධ්‍යයනය කරනකොට අර සත්‍ය කරා අපි යන හැකියාව අපට ඇති වෙනකොට මට යමක් ගන්න ඕනේ කියන කාරණාව ටික ටික නැති වෙලා යනවා. මොකද හේතුව මේ සත්‍ය කරා යන තැනදී ටික ටික ප්‍රකට වෙන්න දේ තමයි මම නැති බව නෙමේ මම කියලා ගැනීමේ තියෙන බොරුව. මම කියලා ගැනීමේ තියෙන බොරුව ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න මට යමක් ගන්න ඕනේ නැත්නම් මම මේක ඉක්මනින් මට මේක මේ දේ ඔක්කොම ලබා ගන්න ඕනේ මම ඉක්මනින් නිවන් දකින්න ඕනේ මම ඉක්මනින් සෝතාපන්න වෙන්න ඕනේ කියන මේ කාරණාව ටික ටික දුරු වෙනවා ඒක ටික ටික දුරු වීමත් ඒ වගේම සත්‍ය දැකීමත් මේ ඔක්කොම යනකොට මොකද වෙන්නේ අන්න එතනදී සත්‍ය දකිනවා අන්න එතනදී සෝතාපන්න වෙනවා එතකන් සෝතාපන්න වීමක් සහත් නිවීමක් යන මාර්ගයේ ඇති වෙන්නේ නැහැ දැන් සාමාන්‍යයෙන් අහලා ඇති දැන් සෝතාපන්න කෙනෙක් වුණත් ධර්මයට ආව කෙනෙක් වුණත් නිවන පිණිස වීර්ය කරනවා එතකොට එයාත් මූලිකව මේ ඉක්මනින් නිවන් දකින්න වීර්යය කරනවා. දැන් මහා සලායත නිබං සූත්‍රය පැහැදිලි කරනවානේ මේ නිරාමස දුක් වේදනාව පිළිබඳව. එතකොට ඒකත් එයා තේරුම් ගත්ත තැනදී අතහැරනකොට අන්න නිරාමස දුක් වේදනාව අතහැරීමක් තියෙනවා. ඊළඟ නිරාමස උපේක්ෂාව අල්ල ගැනීමක් තියෙනවා. ඒතර ප්‍රමාණිකව වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් ඒ වැඩපිළිවෙල සිදුවෙන ආකාරයට අපි යන්නට ඕනේ. එහෙම සිදුවෙන ආකාරයට යන තැනදී මේ උපේක්ෂාව කියන කාරණාව තමයි මේ ධර්මයේ තුල ප්‍රබලව ඉස්මතු වෙන කාරණාව. ඒක තමයි උපේක්ඛාව කියන එක බොජ්ජංගයක් හැටියට බුදුරණවහන්සේ ඉස්මතු කළා පෙන්වන්නේ උපේක්ෂාවේ තියෙන මේ මේ ධර්මයේ තුල තියෙන වැදගත්ම කාරණාවක් මේ උපේක්ෂාවත් එක්ක තියෙන කාරණාව. ඉතින් ඒක නිසා මේ අපිට එකපාරටම මේක තේරෙන්නේ මේක තේරුණා නම් අපිට අහපව් තේරුම් ගන්න අවශ්‍යතාවයකුත් නෑ. එයා එහෙනම් සොතපන්නයි. මේක හරියටම තේරුණා නම් සොතපන්න. හරියටම දැක්කම සොතපන්නයි. එහෙනම් මේක ආයෙ යට තෙරින් හරියන්න දෙයක් නෑ. ඉතින් ඒක නිසා ධර්මයේ තුලදී අපි හොඳට මේ තේරුම් ගන්න ඕනෑ කියන අදහස. මම ගොඩාක් දැන් මේ කාලේ කරපු දේශනා ඇතර මම ඔස්ට්‍රේලියාවේ ඇවිල්ලා දේශනා 50 ගණක් කරා. ඒ හැම එකකින් මම ගොඩක් වෙලාවට අවසානයේදී ඉස්මතු කරපු කාරණාව තමයි අපිට මේක තේරුණා නෙමෙයි. තේරුණා නම් යාට තේරෙලා නැහැ. තේරුණ නැති කෙනාට තේරෙලා නැහැ. තේරිත් යම් මේක හරියටම යම් කිසි මට්ටමකට වැටහුණ කෙනාට තේරුනේ මොකද්ද? මට මෙතන තේරුම් ගන්න යමක් තියෙනවා. මට මෙතන හිතන්න යමක් තියෙනවා. මට මෙතන වටහා ගන්න යමක් තියෙනවා. මට මේ තුලට යන්න මාර්ගයක් වෙන්න යමක් තියෙනවා. මෙන්න මේ මෙතෙන්දී යමුණා නම් අන්න යාට කියපු කාරණාව තේරලා. ඒ කියන්නේ යම් මට්ටමකට තේරිලා. සම්පූර්ණයෙන් තේරුණා නම් තේරුණා කියලා ගත්තා නම් ඒක යාට වැටහීමක් වෙන්න. මොකද බුදුරණවහන්සේගේ කාලේ නම් එහිමයි හිටියා. ඒ ධර්මීය හපු ගමන් අවබෝධය කරා යන අය. අද කාලේ ඉතින් නෙయ్య පුජ්‍යලිය තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මේ එකපාරට අහපු ගමන් තේරෙන හැකියාවක් අද යුගයේ අයට ඇති වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම කාලයක් හුරු කරද්දි තමයි තේරුම් ගැනීම ඇති වෙන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ ඔය ඔය විදිහට ඇති වෙන ප්‍රශ්නෙම හේතුන ඉතින් එහෙම මාර්ගයන්නේ. එහෙනම් කොහොමද අපි මේකෙන් නිදහස් වෙන්නේ? අන්න ඒ එතෙන් ආව තැනදී අපි එහෙනම් හොයන්න පෙළඹෙනවා. තවත් මේ ධර්මයේ තුලටම යොමු වෙන්න පෙළඹෙනවා. මේක කොහොමද මේ බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක වෙන කෙනෙක්ගෙන් අදහසක් එක්ක නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක අපි කොහොමද එහෙනම් මෙතෙන් යොමු වෙන්නේ? අපි කොහොමද එහෙනම් මේ මේ මායාවෙන් මිදෙන්න උත්සාහ කරන්නේ? දැන් බුදුරණවහන්සේ විඥාණයට මායාවක් උපමා කරනවානේ. හතරමං හන්දියක පෙන්වන මායාවක්. කොහෙන් බැලුවත් එයාකට බොරුවක් කියලා හොයන්න බෑ. එච්චර මායාවක්. ඒ වගේ තමයි මේ අපේ මේ මේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඒක තේරුම් ගන්න මේ මායාවේ ක්‍රියාව අපිට මේ ධර්මයේත් එකම ගිහිල්ලා හම්බෙන්නට ඕන. එහෙම නැතුව හම්බුණා නම් එයා සම්බු ඥාණයෙන් අවබෝධ කරගත්ත එක බුදු එක පසේ බුදු. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ටික ටික මේ ධර්මයේ තේරුම් ගනිමින් ඉගෙන ගනිමින් ශ්‍රද්ධාව ප්‍රදරි කරගෙන යනකොට අපි තුළ අවශ්‍ය ප්‍රඥා මම ඔකට ඕකට උදාහරණයක් ලස්සන උදාහරණයක් මම කිව්වා මෙන්න මේ වගේ. ඒ තමයි ඔන්න අපි හිතන්න අපට කෙනෙකුට හදවත් උපදේශනයක් කරන්න විශේෂඥ වෛද්‍ය කෙනෙක් ඕනේ. එයාට තමයි දක්ෂ මේ හදවත ඔපරේෂන් කරන්න. එතකොට අපි හිතමු මේ විශේෂඥ වෛද්‍යවරයා මොන්ඩිසරණකට අම්මගේ මව කුසින් එළියට ආපු කාලේ අදරු කාලෙත් එයාගේ ජීවිතය ගැන ඊළඟට මොන්ඩිසරණ කාලේ ඊළඟට ඉස්කෝල යන කාලේ ඊළඟට උසස් පෙළ කරන කාලේ විශ්වවිද්‍යාලන කාලේ ඊළඟට MBBS උපාධියත් එක්ක මේ වෛද්‍යවරයෙක් වෙන කාලේ ඊළඟට විශ්වවිද්‍යාල මේ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න කාලේතොර යාගේ මේ ඒ ඒ ඒ කෙනාමනේ අවසානට හොඳ දක්ෂ විදියට හදවත උපසම් කරන්නේ. නමුත් අර එයාව පුංචි ලදරුවෙක් කියලා ඉන්න කාලේ හදවතක් උපසම් කරන්න එයා දැම්මොත් එයාට කරන්න බෑ. මොන්ඩිසරණ කාලෙත් බෑ. ඉස්කෝලේ කාලෙත් බෑ. ඊළඟට විශ්වවිද්‍යාල කාලෙත් බෑ. හරියට කරන්න බෑ. අඩුම සාමාන්‍ය වෛද්‍යවරයෙක් වෙච්ච පමණින් ඒත් හරියට කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි විශේෂඥ වෛද්‍යවරයෙක් උච්ච පමණින් කරන්නත් බෑ. යාට ඒකෙත් තව හොඳට පුරුදු කරලා පුරුදු මේ ප්‍රැක්ටිස් එකත් එක තමයි දක්ෂතාවය ඇති වෙන්නේ. හැබැයි ඒ කෙනාම තමයි ඒ දේ කරන්නේ. නමුත් එයාගේ එක එක ක්‍රමානුකූලව එයාට මේ ගොඩනැගිච්ච දක්ෂතාවයක් තියෙනවා. ඒ දක්ෂතාවයේ ආපු තැනදි තමයි එයාට ඒ දේ හරියට කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නත් මෙවැනි දක්ෂතාවයක් අවශ්‍ය නම් ওই විදිහට ওই විදිහට කාලයක් ගිහිල්ලා ඒ පුරුදු කිරීමට යන්න අවශ්‍ය නම් මේ සසර මෙච්චර කාලයක් අපි කුණක් නොපෙනෙන කාලයක් ආපු මේ ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මයේ දකින්න අපට ගොඩනගෙන්න ඕන දක්ෂතාවය අපිට මේ එකපාරට අහපමණින් තේරෙන්නේ අපිට හැබැයි මූලිකව යම් කිසි කොටසක් තේරෙනවා ඒ කියන්නේ මූලික අපිටම අර විශේෂඥ වෛද්‍යවරයා දක්වා යන කෙනාට සාමාන්‍ය ඉස්කෝලේ පවා ඉගෙන ගන්නකොට එතන යම් කිසි වැටහීම් ශක්තියක් තියෙනවා. ඊළඟට තව වැටහීම් ශක්තිය යගේ යම් වැඩි අනික් කෙනාට වඩා සාපේක්ෂ වැඩි වීමේ ශක්තිය වැඩි ශක්තියක් තියෙනවා. ඒ අන්න යා තමයි අවසානට විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟාම් කරා යන්නේ. එතකොට ඒ එතන ටික යා හරියට ඒ දේ කරොත් එහෙම එතනින් එහාට මේ එයාට ඒ කාරණා දිනු කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි ගත්ත උසස් පෙළ රසායනික විද්‍යාව ඉගෙන ගන්න මූලිකව ඉගෙන ගන්න මේ න්‍යායවල ඉගෙන ගන්න ඕනේ හරි කියලා පස්සේ ඉගෙන ගන්නකොට අරව වැරදි. එතකොට ඒ නමුත් මූලිකව ඒක ඉගෙන ගත්තේ නැත්නම් එතනින් එහාට ඒ ඉගෙන ගැනීම නැහැ. ඒතකොට නම් අර ක්‍රමානුකූලව යන වැඩපිළිවෙල එක තමයි අර දක්ෂතාවය ගොඩ නැගෙන්නේ. ඒ වගේම මේ ධර්මයේ තුල ඊට එහා ගියපු ඒ කියන්නේ ඊට වඩා සියුම් ඊට වඩා දක්ෂතාවයක් අවශ්‍යයි මේ ධර්මය ක්‍රමානුකූලව වටහාගෙන යන්න. හැබැයි ඒකට හරි දෙයටම යන්නට ඕනේ. දැන් දොස්තර කෙනෙකුට මේ වෙන්න එයා ගණිතය නැත්නම් ඉංජිනේරු විද්‍යාවේ දරුවක් කියලා නැත්නම් මේ වෙන මොකක්වත් දැරුවා කියලා තාරකා විද්‍යාව දැරුවා කියලා ඒ දේ කරන්න බෑ. ඒකටම යමු වෙන්නට ඕනේ. අන්න ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයටම යමු වෙන්නට ඕනේ. ඒ ධර්මයේ තුලින්ම මේක ගන්නට ඕනේ. එතකොට තමයි මේ හැකියාව තමන් තුළ වැඩිලා තමන් තුළ වර්ධනය වෙලා එයාට මේ සත්‍ය දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේ ඉතින් ඒ ඒ අදාළ දේ අදාළ තැනදී අපි කරන්න ඕනේ. ඒ හරියට මේ වගේ. දැන් ඔන්න ගොවියෙකුට අවශ්‍යයි හොඳ අස්සන්නම් ගන්න. එතකොට මේ ගොවියා කළ යුතු වැඩේ තමයි ඉක්මනින්ම වහිනකොට කුඹුර කොටන්න ඕනේ. සාරවත් කුඹුර හොඳට කොටන්න ඕනේ. කොටලා ඒක තවත් මේ හොඳ මේ බීජයට රෝපණය වෙන්න අවශ්‍ය පොළව හදන්නට ඕනේ. ඒ වගේම තමයි එයා බීජය හෝපණය කරන්නට ඕනේ. ඊළඟට එයා මේ අවශ්‍ය කාලයට වතුර දාන්න ඕනේ. අවශ්‍ය කාලයට පොහොර දාන්න ඕනේ. දැන් එයාට බීජ රෝපණය කරලා ඉක්මනට අස්වැන්න ගන්න ඕන කියලා බීජය ඇදලා අරගෙන අස්වැන්න ගන්න ගත්තොත් එහෙම කවදාවත් අස්වැන්න ගන්න බෑ බීජෙත් කුණු වෙලා යනවා. ගහ කෙලින් කරලා අතින් උස්සලා අස්වැන්න ගන්න බෑ. ඒ විතරකුත් නෙමෙයි. එයාට බීජය වපුරලා එයාට අස්වැන්න ඉක්මනට ඕන කියලා වතුර වැඩි කරා කියලාත් බෑ. බොහොර වැඩි කරා කියලාත් බෑ. ඒත් කුණු වෙලා යනවා. අවශ්‍යදී අවශ්‍ය විදිහට දෙන්න ඕන. අස්වැන්න දෙන්නේ බීජය. ගොවියා කළ යුත්තේ අවශ්‍ය පසුබිම සකස් කරලා අවශ්‍ය දේ අවශ්‍ය දේ දෙන්න එක. අන්නේ වගේ තමයි මේ ප්‍රායෝගිකව පුරුදු කරනකොට අපට කළ යුතු වැඩක් තියෙනවා. ඒ තමයි අපි ඒක හරියට ධර්මයේ ඉගෙනගෙන හරිදී නිවැරදි විදිහට අපි කරන්නට ඕනේ. හැබැයි අපට බෑ අර ගොවියට බලෙන් අස්සන්න ගන්න බෑ වගේ බලෙන් බීජය ඇදලා අස්සන්න ගන්න බෑ වගේ පොහොර වැඩි කරා කියලා තෙල් වැඩි කරා කියලා වතුර වැඩි කරා කියලා අස්සන්න ගන්න බෑ වගේ අපට ඕන විදිහට මේකේ ප්‍රතිඵල ලබන්න බෑ ඒකට අවශ්‍ය පසුබිම අපි තුලින් සැකසෙනකොට මාර්ගය සැකසුන තැනදී අන්න සත්‍ය කරා යොමු වීම තමයි ධර්මයේ දැකීම වෙන්නේ. එතකන් අපට මේ ධර්මය බලෙන් නම් ඇති කරගන්න බෑ. ඉතින් ඒක නිසා අපට ඒකට තියෙන්න ඕන ඇත්තටම ඉවසීම. කලබලේ නැති බව. අනිත් එක තමයි ප්‍රධානම එක ශ්‍රද්ධාව. ඒ වගේම ඒ ධර්මයේ දැකීමට අවශ්‍ය චින්තන ශක්තිය. මෙන්න මේවා අපට ඇති වෙච්ච තැනදී අපි ධර්ම දැකි නැත්නම් අපට తాවකාලිකව අපේ ලැබිච්ච ප්‍රශ්නෙට අපට උත්තරයක් හම්බ වෙන තැනදී අපි මේ සියල්ලක් මතහැරලා ඒකට යොමු වෙන සම්භාවිතාවය වැඩි. මොකද අපට ඕන ඉක්මනින් මේක ගන්න. ඉක්මනින් මේක ලබා ගන්න. ඒකට සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයත් එක්ක බලනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් සද්ධර්මයේ අතුරුදහන් වන්නේ සද්ධර්මයේ වගේ දෙයක් මතුවෙනකොට ඒක හරියට බුදුරජාණන් උදාහරණයකට දෙනවා හතරන් වගේ දෙයක් මතුවෙච්ච තැනදී හතරන් අතුරුදහන් වෙනවා හැබැයි හතරන් වගේමයි. දැන් හතරන් අවශ්‍යතාවය වැඩි කෙනා හතරන් වගේ දේ තුළ මිල අඩුකමත් එක්ක ඒක වැඩිපුර ගන්නවා. අරක ගන්නෙ නෑ. හැබැයි එයා හතරන් දන්නේ නැති නිසා ලාභයට හම් වෙනකොට අඩුවට දැන් අද ලංකාවේ පවා ඒ වගේ සිද්ධි තියෙනවා. සමහර අය එක රත්තරන් කැල්ලක් පෙන්නලා අනිත් ඔක්කොටම වෙන වෙන දාහේ දාලා දෙනවා. එතකොට මේ ඔක්කොම එයා විශාල ප්‍රමාණයක් ගත්තා Taman හතරන් අවශ්‍ය නිසා පස්සේ තීරුම් ගන්නකොට තමයි දකින්නේ හතරන් නෙමෙයි මේවා කියලා ඔක්කොම සික් කරනවා. අන්න වගේ තමයි සද්ධර්ම ප්‍රතිරූපක ඉක්මනට එයාට ප්‍රතිඵල තියෙනවා. ඉක්මනට ලැබෙනවා. හැබැයි සාහනස උතු වෙලාවසලක බල සාහනස මම ප්‍රශ්නයක් තියෙනවා අපි හැමෝටම මේ සාහනස මේ ඔබ වහන්සේ දේශනා තුළ සඳහන් කළා මේ කාමරාග පිළිබඳව තියෙන ප්‍රශ්නයක් තමයි මිනිසුන්ට තියෙන්නේ. ඉතින් ඒක ප්‍රහින කරන්න තමයි මිනිස්සු මේ ක්‍රමයන් හොයන්නේ. ඉතින් ලාභෙට ලේසිට කමයි කම්බෙච්ච ගමන් ඒව සිදුවනවා. නමුත් මේ සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට කටයුතු කිරීම සිදු විය යුතු වන්නේ කියන කාරණාව. ගෞරවනීය ශාන්වාස එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් වෙයිද මේ කිසියම් කෙනෙක් ඒ කියන්නේ තමන්ගේ දිට්ඨිය කිසියම් ආකාරයකට සුද්ධ වීමක් වෙලා තිබියදී මේ එයාට කාම රාග වලට වෙහිඳලා නැහැනේ. එතකොට ඒ ඔස්සේ කෙනෙක්ගේ වැටීමක් සිදු වෙන්න පුළුවන්ද? ශ්‍රාවණිය කියන්නේ එකතක දෙයක් නොදැන ඉන්න පුළුවන්ද? Tamanට ගිසක් අදිට්ඨිය ප්‍රහින වේලා කියලා දෙය යම් කෙනෙක් නොදැන සිදු වෙන්න පුළුවන් දෙයක්ද? ගෞරවනීය ශ්‍රාවණවාස. කෙරවසන්න එක නොදැන සිදු වෙන දෙයක් නෙමෙයි. මොකද ඒක අනිවාර්යෙන් එයා දන්නවා විශේෂයෙන්ම දැන් දැන් ඒ කාලේ දැන් ඔබ සෝපාහිස් සූත්‍රයේදී පැහැදිලි කරනවා ඒ කාලේ සක්කාය දැන් වචන දැන් අතන සක්කාය දිට්ඨිය කියන වචනය දන්නේ නැහෙනේ. ඒ කාලේ දැන් උපදේශ පරිබ්‍රාජය දැක්කම සත්‍ය දැක්කා. අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය දැක්කම ඉතක් අර වචන මොකුත් දන්නේ නැහැ. ඒතකොට දැන් අපි මේ හැම දෙයක්ම ඉගෙනගෙන තියෙන මේ ඔක්කොම තියෙන්නේ. එතකොට අපට ඇත්තටම සක්කාය දිට්ඨිය මගේ ප්‍රහාණය වුණාද නැද්ද කියලා හොයන එක නමුත් එයා දන්නවා සත්‍ය මොකද්ද කියලා. එතකොට සත්‍ය දැකපු කෙනාට එයා කාමරාග පටිගය එයා දකිනවා ප්‍රහාණය වෙනවා මේ සත්‍ය දකින මාර්ගය තුළ ඉන්නකොට. එතකොට එයාට తాවකාලිකව යම් කිසි විදියකට කාමරාග පටිග ප්‍රහාණය කරන්න ඕන නම් එයා ඒ දේ කරනවා. එතකොට එයා ඒ දේ කරන්නේ ඇතරම තමන් බලෙන් తాවකාලිකව ඒ කාමරාගේ පටිගය ප්‍රහාණය කිරීම පිණිස. ඒ වගේ මෙයා දකිනවා සත්‍ය දකිනකොට මේක తాවකාලිකව නැත්නම් බලෙන් බලෙන් යටපත් කිරීමක් කිරීමකින් තොරවත් මේක ප්‍රහාණය වෙනවා කියලා. දැන් සක්කාදිරි දුරු කරගත්ත කෙනෙක් අනාගාමී වෙනවා කියලා කියන්නේ බලෙන් කාමරාගපටි දුරු කිරීමක් නෙමෙයි. සෝතාපන්න කෙනෙකුට පුළුවන් සක්කාදිරි දුරු කෙනෙකුට පුළුවන් කාමරාගයේ පටිගේ බලෙන් දුරු කරලා ඉන්න. මේ කියන්නේ රාමන පුතජන කෙනා දුරු කරන විදිහටම යාරත් පුළුවන් ඉන්න. හැබැයි අනාගාමී වීම නෙමෙයි. අනාගාමී වීම සිදුවන්නේ සත්‍ය දැකීමත් එක්ක කාමරාගේ පිටිකදුරු වීම. ඒක දෙක. එයාට මේ බලෙන් එයා කාමරාගේ පිටිකදුරු කරා නෙමෙයි අනාගාමී කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් කිසි විදිහකින් තමන් සක්කාදිට්ඨිය නැත්තම් සත්‍ය සක්කාදිට්ඨිය අතම දුරුනා කියලා සත්‍ය දැක්කා කියන එකනේ. අපි සත්‍ය දැක්ක එකට මේ දෙන නිර්වචනයක් නෙමෙයි සක්කාදිට්ඨිය දුරුනා කියන එක. එතකොට සක්කාදිට්ඨිය ඇති බව අපට ප්‍රශ්නේ තේරිච්ච තැනදී කියන්නේ අපි මේ වැරදි විදියට ගැනීමක් තියෙන බව අපට තේරිච්ච තැනදී අපි සත්‍ය දැකීමට යොමු වෙන තැනදී සත්‍ය දකිනකොට වැරදි විදිහට ගැනීම දුරු වෙලා යනවා. අන්න එකයි සක්කාදිට්ඨිය දුරු වීම කියලා කියන්නේ. සත්‍ය දකින්න යනකොට සත්‍ය දැකීමේදී වැරදි විදියට ගැනීම දුරු වෙනවා. එතකොට එයා දකිනවා එහෙනම් එයා දැන් වැරදි විදියට ගන්නෙ නෑ කියලා. එයාට ආර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති බව, ත්‍රිලක්ෂණය ගැන දර්ශනය ඇති බව එතකොට එයාගේ සක්කාදිට්ඨිය කියන කාරණාව දුරු උනේ නැ කියන කාරණාවක් එයාට ප්‍රකට වෙන්නේ නැහැ. අද අනිවාර්යෙන් අද කාලේ ඉතින් මෙයා මේ පුජ්‍යලයක් එක්ක තමන්ගේ පුජ්‍යලත්වයත් එක්ක දැන් මට සක්කාදුර දුරුණාද නැද්ද කියලා හැවීමකට එයාට අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. නමුත් එයා දකිනවා සත්‍ය කියන්නේ මොකද්ද කියලා. ආර්ය සත්‍ය, පටිච්චසමුප්පාද ධර්මයේ ඊළඟට මේ පංච පාස්කන්ධේ මෙන්න මේ ක්‍රියාකාරී සිදුවන ආකාරය දකිනවා. ඒතකොට මේ සියලු ක්‍රියාකාරීත්වයන් හරියට තේරෙන තැන තමයි මේ සක්කායදිට දුරු වීම සහ සත්‍ය දැකීම කියලා නිර්වචනය කරන්නේ. ඒ නිසා නොදැන ඉඳගෙන ඉන්න විදිහක් නැහැ. ඊටවත් සරණ. තව විනාඩි 5ක් විතර තියෙන්නේ. සාදු සාදු සාදු. හොඳයි එක ප්‍රශ්නයකට අවකාශ තියෙනවා කල්යන මිත්‍රෙකුට ඉදිරියට වෙන්න පුළුවන් ඉක්මනට එන්න. ස්වාමීන් වහන්සේ අර සූත්‍රයේ හත්වෙනිය ගෙන් අර මැඩගෙන සිටනවා කියන ඒක නැවත වරක් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. චිරවසන්නයි. ඒ හත්වෙනිය කියලා කියන්නේ පැවැත්ම පිණිස චේතනාව. නැවත පැවැත්ම පිණිස. ඒ කියන්නේ අපි ඇත්තටම රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු අපේ ඒ කියන්නේ අසකන්නාසී දිවකය මනසත් එක්ක මැඩගෙන ඉන්නකොට මේ මැඩගෙන ඉඳීම තුළම අපි තුළ තියෙනවා මේහි සත්‍යයත් අපිට රූප ශබ්ද ගන්ධ රස පහස අපි අතහැරියත් මනට ධම්ම කියන එනකොට අපිට තියෙනවා මෙහි ස්ථිරත්වයක් සත්‍යත්වයක් බව සත්‍ය බව ඇති බව එතකොට ඒකත් එක්ක අපිට තියෙනවා මේ ඒකටම නැවත නැවත නැත්නම් අපි හිතමු මේ මනසට එන අරමුණ නැත්නම් ඒ පැවැත්මටම යොමු වෙන ස්වභාවයක්. ඒකයි ඒ දැන් එතන කියන්නේ නැවත නැවත ප්‍රයත්නට චේතනාව. එතකොට ඒ කිසිම විදිහකට යම් කිසි කෙනෙකුට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලින් වැඩගෙන ඉඳීමක් තියෙනවා නම් එයාට හත්වෙනි පුජ්‍යලයාගෙන් සැලීම කියන නැත්නම් නැවත පැවැත්මකට යොමු වෙන ස්වභාවයක් නැති බවක් නැති වෙලා නැහැ. කියන්නේ අනිවාර්යෙන් පැවැත්මකට යොමු වෙච්ච ස්වභාවයක්ම තියෙනවා. ඒක තමයි හත් වෙනි පුජ්‍යලයාගේ පැවැත්ම මේ තැලීම හැටියට බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ. ඒක කාටවත් 6 6කින් තලලා 7 7න් තලන්න නැතුව ඉන්නවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. 6ම තැලීම දුරු වුණා නම් 7ම තැලීම දුරු වෙලා යනවා. එතකොට දැන් 6ම තැලීම දුරු වෙනකොට දැන් අපි දැන් රූප සද්ද ගන්ධ රස පහස කියන කාරණාව ඇති නොවුනට රූපයක් ඇති, ශබ්දයක් ඇති, ගන්ධයක් ඇති, රසයක් ඇති, පහසක් ඇති කියන හැඟීම හැමෝ තියෙනවා. ඇතිවෙච්ච දේ තුලින් Tamanට එන පීඩාව විතරයි දුර වෙලා තියෙන්නේ. කාමයන් නම් කිසි කෙනෙක් ඉක්මෙව්වොත් මේ පුතජනම ඉද්දි. නැතුව මේ අරකේ තියෙන යොමු වීම නැත්තම් ඒ මේ මැඩල මැඩගෙන ඉන්න ගතිය මේ සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ නැහැ. මොකද ඇතයි කියලා ගත්ත හැඟීම තියෙනවා. ඉතින් මේ හතම ඇත්තටම සත්‍ය දැකලා නිවීමත් එක්ක තමයි දුර වෙන්නේ. එතකන් දුර වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ හොඳයි මම හිතනවා කලින් මිතුරන් ප්‍රශ්න මේනකොට නැතුව ඇති කියලා ඉදිරිපත් කරන්න මම ඉතින් ගෞරවයෙන් කැමති අපේ චිත්‍ර රාජපක්ෂ මහත්මිය සම්බන්ධ වෙන්න කැනඩාවෙන් සම්බන්ධ වෙන කල්ලාන මිතුරේ මේ අද අපි වෙනුවෙන් චිත්‍ර මහත්මිය පින්දීම කටයුතු කරන්න ඊනාරතුරු අපි සයන්වාසිට මෙලා සාකච්ඡා නිමා කරමු චිත්‍ර මහත්මිය තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේට තෙරුවන් සරණයි හැම කල්යාණ මිත්‍රයෙකුටමත් තෙරුවන් සරණයි ඇත්තටම සාදුකාර දෙමින් ඔබ වහන්සේගේ දේශනාවට ඇහුම් කන් දුන්න ඒ වගේම ඒ ඔබ වහන්සේ කියපු දේවල් ජීවිතය තුලින්ම දැකලා මේ දේ අවබෝධ කරගන්න ඕනේ කියන අදහසත් හිතට ගත්තා ඒ වගේම ස්වාමීන් වහන්සේ අපිට නිතරම කියනවා මේ ධර්මය දකින්න උත්සාහ කරන්න. තථාගතයන් වහන්සේගේ වචනේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන දේම තමයි අපි තීරුම් ගන්න ඕනේ. මොකද උන්වහන්සේ කියනවා මේ කෙනෙක් ධර්මය දැක්ක වෙන්නේ පටිච්ච සමුප්පාදය දැක්කොත් කියලා. ඒ වගේම ධර්මය දැක්ක කෙනෙක් තමයි තථාගතයන් වහන්සේව දැක්ක වෙන්නේ. කියලා. ඉතින් සංඝාස ඒ සඳහා උත්සාහයක යෙදෙමින් ඉන්නේ. ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනාවකට වැඩිය වාසයට නිදුක් නිරෝගී භව දීර්ඝායස ප්‍රාර්ථනා කරනවා. තවදුරටත් මේ ලෝක සත්‍යයට නිවැරදි ධර්ම මාර්ගය පෙන්නලා ඒ අය මේ දුකින් මුදවා ගැනීමට කරන උත්සාහයට තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි එහෙනම් අද දවසේදී වැඩසටහන සම්බන්ධ වූ අතිපූජ්‍ය අලව්‍ය නමදසි ගෞරවනීය ස්වාමීන් වහන්සේට සියලු දෙනා වෙනුවෙන් අපි පාද නමද නමස්කාර කර සිටිමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේට මෙම වෙන ස්වාමීන් වහන්සේ අද දවසේ සාකච්ඡා නිමා කරන්නේ. ඒ වගේම මම පෞද්ගලික වහන්සේට ආර්දනා කළා මෙහිදී ඔස්ට්‍රේලියාවේදී ඉතින් මෙතෙන්දී මේ සියලුම කල්යන් මිතු මිතුරන් වෙනුවෙන් නැවතත් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ සතියක් කැර සතියක් නෙමෙයි සෑම සතියකදී මම ගෞරව දිනේදී මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. මොකද එතකොට අර අඛණ්ඩභාවය පවත්වාන්න පුළුවන් කොට කට්ටියට මොළරින් නැතුව සාකච්ඡාවට දෙකටම සම්බන්ධ වෙන වේවි. ඉතින් ඒ ආයතනව නැවතවතාවක් කරමින් ඔබ වහන්සේට මේ රෝසාන්වාස සාකච්ඡා මාත්‍රිම සඳහා තිරවසන. සාදු සාදු සාදු. තිරවසනයි අද දවසේදී මේ සවන් සිසිලස සජීවී සාකච්ඡාවට සහමන් දුන්න ඔබ සියලු දෙනාටම මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ජනිත වන සියලු පුණ්‍ය ධර්මයන්ද ධර්ම දේශනා කිරීම තුළින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම මම මේ දින කිහිපයකට ප්‍රථම ඕස්ට්‍රේලියාවේ ඒ නුවර කිහිපයකදීම දේශනා කරන්නට ඉදුණ ධර්මයේ ඉතින් ඒ අවස්ථාවේදී විශාල වශයෙන් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න හැකියාව ලැබුණා ධර්ම දේශනා වශයෙන් විශේෂයෙන් අපිට හටගත් චිත්ත ප්‍රීතිය කියන්නේ ධර්ම ප්‍රීතිය ගොඩක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ සියලු පුණ්‍ය ධර්මයන් මම මුලින්ම අනුමෝදන් කරන්න කැමතියි අත්තරම දලුවත් මහත්මයාට. මොකද දලුවත් මහත්මයා නිසා තමයි මේ තවන සාකච්ඡාවසේ ඔබ සියලු දෙනාට අවස්ථාව උදා කරගන්න හැකියාව ලැබුණේ. ඉතින් එතුමාට ඇත්තම විදිහට නිරෝගී ජීවිතයත් ඒ වගේ සත්‍ය කරා ධර්මයේ තුලින් සත්‍ය කරා යොමු වෙන කල්යාණ මිත්‍ර ඇසුරත් ලබා ගන්නට මේ හැකියාව ලැබේවා කියලා. ඒ වගේම විශේෂයෙන්ම අපවත් විවජාලති පූජනීය කටුකුරු ඥානানন্দ මහා ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේගේ තෙමස් තෙමස් පූර්ණ පින්කම මේ ළඟ දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ උත්තමයන් වහන්සේටත් අනුමෝදන් කරනවා මේ පුණ්‍ය ධර්මය. ධර්ණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේටත් නිවිසනසෙන්ද මේ සීල පින් උපකාර වේවා කියලා ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේ ඇතුළු ශාසනය රකින්නා සියලුම හසකරු සංඝ දුණටත් ඒ වගේම මට විශේෂයෙන් උපකාර කරන නිහල් රූපසිංහ මහත්මයාට ඒ වගේම ධර්මය සඳහා උදව් උපකාර කරන මට නිරන්තරයෙන් කට උපකාර කරන විශේෂයෙන් ඒ සියලු දෙනාටමත් මේ සියලු පුණ්‍යාන ධර්මයන් අනුමෝදන් කරනවා නිදුක් නිරෝගී සුව සැලසිලා මේ ධර්මයේ තුලින් සැනසෙන්න තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ඉතින් සියලු දෙනාටම ඒ සඳහා මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි ඒ වගේම තමයි මම සතිය හැමදාම කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් යම් කිසි වැඩ කටයුත්තක් එදමුත් සමහර පොඩි පොඩි බාධා වින් ඇති වෙන්න පුළුවන් මොකද මම මගතොට හිටියොත් එහෙම නමුත් මම පුළුවන් උපරිමයේ උත්සාහ කරන්න හැම අඟහරුවාදා දිනයකම සම්බන්ධ වෙන්න සිල් දනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.